නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ආගච්ඡාමි තිපජානාති තිතෝ වාටිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝ හීති පජානාති යථා යතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති වෛධා වාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ථ බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පේ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් නිතිපතා මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන හමු වෙන වාරවල හතරවෙනි වාරය අද අපි මේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ මූලික හඳුන්වා දීමක් කරලා ඒ සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමට කලින් ඒ සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ආනිසංස කොටස් මතක් කරගෙන හිත ධෛර්යවත් කරගෙන ප්‍රධාන වශයෙන්ම ආනාපාන සති පර්වය නැත්නම් ආනාපාන සති භාවනා සම්බන්ධ කොටස මේ වෙනකොට සාකච්ඡා කරන්න තියෙනවා අපිට ඉදිරිපත් කළා තියෙන කාලය අනුවත් ඒ වාගේම ඉදිරිපත් කරගත යුතු උන්චි පුංචි ධර්ම කොටස අනුසලකලා බලනකොට ආනාපානය පිළිබඳව මේ ඉදිරිපත් කළ කොටසින් සෑහීමකටපත් වෙලා ඊගාවට තියෙන ඉරියාපත පර්වය නැත්නම් ඉරියාපත පබ්බය අද ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියන එකයි මම කල්පනා කරේ. ඒ අනුව ඒ ඉරියාපත පබ්බේට අදාළ සියලුම පාලි කොටස් ඉදිරිපත් කළේ ඒ පාලි භාෂාව ඒ විදිහට අහගෙන ඉන්නකොට පුදුමාකාර ඒ සර්වඥන් වහන්සේ ළඟ ඉන්නා වාගේ එහෙම නැත්නම් ලොකු ලිංගතුකමක් ඇති වෙනවා. ඒ නිසා ඒ ධර්ම දේශනාවට ප්‍රථමවත් හරියට භාවනාවකට පෙරව පෙරහසුව පූර්ව කෘත්‍යයක් කරනවා වගේ ඒ වගේ කොටසකට අනුකම්පණීය බොහොම හිත උණුසුම් කරනවා ධෛර්යවන්ත කරනවා. ඒ ඉදිරිපත් කරගත්ත පාලි කොටාසේ සාමාන්‍ය සිංහල අර්ථය ගත්තොත් නැවත වරක් ඒ භික්ෂුව ඒ කියන්නේ අර කියන තාලෙට ප්‍රතිපත්තානේ දැනගෙන ආනිසංස දැනගෙන ආනාපානෙට හිත යොදපු භික්ෂුව තවත් භාවනා ක්‍රමයක් වශයෙන් තමන් ඉන්න ඉරියව් හතර සම්බන්ධව ගමන් කරමින් ඉන්න ඉරියව්වේ ඉන්නවා නම් ලක්ෂන්තෝ වාක්‍යයේ ඒ ගමන් කරමින් ඉන්නා බව ඒ විශිෂ්ට නුවණින් දැනගන්න. ඒ වාගේම යම් වෙලාවක තමන් වාඩි වෙලා මේ හිතගෙන ඉන්නවා සක්මන කෙලවර ගිහලා හිතගෙන ඉන්න අවස්ථාව වාගේ තමන්ගේ කය ඍජුව කෙලින් තබාගෙන ඉන්නවනම් ඒ වෙලාවට හිතෝ හිතගෙන ඉන්න අවස්ථාව තමයි හිතගෙන ඉන්න බව දැනගන්න. ඊගාවට නිසින්නෝවා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න ඔය අවස්ථාවේදී ඉඳගෙන ඉන්නා බව දැනගන්න. ඊගාවට සයානෝවා කියලා Taman සතපිලා ඇඟ දිග ඇරගෙන ඉන්න අවස්ථාවේ ඒ බව දැනගන්න. ඒ කියන්නේ මෙතන මිනිඳ ගිය අවස්ථාවක් නෙමෙයි ගන්නෙ සාමාන්‍ය සතපිලා ඇඟ දිග ඇරගෙන ඉන්න අවස්ථාවක්. මේන්න මේ විදිහට ආනාපාන පරෝයෙන් පස්සේ මූලික අපිනේ අපි ගත කරන ජීවිතයේ ඒ ඉරියව් හතර ඒ ඒ වාසයෙන් දැනගන්නවා විශේෂ ඥාණයෙන් දැනගන්නවා කියන එක අභ්‍යාසයක් කරගන්නවා මේ ඉරියාපත පරිවේදී. ආනේම කරනකොට යථා යතාවාපනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති. යම් යම් ආකාරයකට කය පිහිටයිද ඒ ඒ ආකාරයට පිහිටනවා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා මේ විපස්සනාව සඳහා කරන ආරාධනාවක් මෙතන තියෙන්නේ ඒ විපස්සනාව සඳහා කරන ආරාධනාවේ මේ කය කොයි ආකාරයක හිටියත් ඒක විපස්සනා ආරමුණක් කරගන්න පුළුවන්. මේ හතර ඉරියව්ව දක්වලා යථා යථාවාපනස්ස කායෝ පනිහිතෝ කියන එකේ මතක් කරන්නේ යම් යම් ආකාරයක කව කය පිහිටයිද ඒ ඒ ආකාරයෙන් දරගන්න. ඒකේ ප්‍රධාන කොටස් හතර තමයි අර සක්මන් කරමින් ඇවිදින්න හිටගෙන ඉන්න අවස්ථාව, ඉඳගෙන ඉන්න අවස්ථාව, නිදාගෙන ඉන්න අවස්ථාව වශයෙන් දැක්වේ. මේ මේ ස්ථානයේ පටන්ම මේ සතිපට්ඨානයේ ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙනවා. ඒ මොකද්ද? පටන් ගන්නකොට බොහොම ගොරෝසු, බොහොම ඕලාරික ක්‍රමයක හඳුන්වා දීම කරලා ඒ හඳුනාගත්ත ඉස්සරහට තියාගත්ත ඒ කාරණාව පුංචි පුංචි කොටස් වලට කඩ කඩ කඩ කඩ ඉතින් ඊට පස්සේ ධිකට විස්තර කිරීම තමයි මේ තේරවාදයේ පුරාම තියෙන තේමාවක්. ඒක සතිපට්ඨානේ මෙතන ඉඳලා දිගටම දකින්න හම්බ වෙනවා. ඒ නිසා ඉරියව් වශයෙන් බලනකොට ප්‍රධාන වශයෙන් හතරකට කඩලා පේනවා. ඒ හතරෙන් නමුත් දවස පුරාම තියෙන සෑම ඉරියව්වක්ම මේ ඉරියව් හතරේස්ලා සංග්‍රහ කරනවා වාගේ ගොරෝසු තාලයට හතරට කඩලා පේනවා. ඉතින් මේක කලින් දවස්කොත් මම මතක් කරා වාගේ යෝග අත යෝග උගන්වනකොට ප්‍රධාන වශයෙන් 84ක් ඒ එක එක ඉරියව් පෙන්වනවා. ඒ 84 ප්‍රධාන වශයෙන්ම ඒ Hindu ආගමේ හිටපු සිවිදිරියන් විසින් විශාල ආනිසංස සහිතව ප්‍රයෝජනට අරගෙන මේ මානවය වෙනුවෙන් ඉදිරිපත් කළපු ධර්ම කියලා ඒගොල්ලෝ ඒක බොහොම ගෞරවයෙන් ඒ ඒ එක එක ඉරියව්ව ඒවට කියන්නේ ආසන කියලා පෙන්වනවා. මේ එක 84ක් තියෙන එක ආසනයකට තව අණු කුඩා ආසන 1000ක් තියෙනවා කියලා කියන. එතකොට දවස පුරාම ගත කරන්න පුළුවන් සෑම ඉරියව්වක්ම මේ 84000ට යටත්. එතකොට මේ ශිව දෙවියන් දවස පුරා ගත කරන ඕනම ඉරියව්වක් ඒ කල්ලාතෝ හඳුනාගෙන නම් කරගෙන තිබුණු පූජනීය ස්ථාන පූජනීය ආසන වශයෙන් ගණන් කරනවා. ඒ වගේ තමයි මේදි ඒ වාගේ මේ සැකිල්ලක් ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන් පුද්ගලයෙක් දවස් ගත කරන දවස් හතරට කඩනවා. මේ හතරට කඩලා ඒ හතරේ අණුව ඔක්කොම ටික එකට දාගන්න හදනවා වගේ තමයි කියන්නේ කය යම් යම් ආකාරයකට පවතිනවද ඒ ඒ ආකාරයට කය අණුව බලමින් ජීවත් වෙනවා. ඉස්ලාම් කරුවේ ආස්වාස ප්‍රස්වාස කය. දැන් මේ ඉරියව් වශයෙන් කය පවත්වන අවස්ථාව. ආන්න ඒක ගන්නකොට මේ ඉස්සල්ලාම තියෙන මේ ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කියන එක අපි මේ වෙලාවේ වාසියට අරව ගන්නවා සක්මන් භාවනාව වශයෙන්. මේ සක්මන් භාවනාවට කරන ඉඟියක් වශයෙන් අපි මේක ගත්තොත් අපි යන එන ගමන් නැත්නම් ගමන් කරන අවස්ථාවල් භාවනාවට නංවා ගැනීමට මේක මේ <clears throat> දොර විවුර්ත කර ගැනීමක් කරනවා. මේ සක්මන් භාවනාව මම ගොඩාක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන මට්ටමට මෙතන ඉන්න බොහෝ දෙනෙක් දැනටමත් ඒක අගේ ආඩම්බරේ තේරුම් අරගෙන තියෙනවා. නමුත් ඒකෙන් මේ වැඩි වෙලා ගන්න නැහැ කියන එක පුංචි නිසා නෙමෙයි. සක්මන් භාවනා ඉතාමත්ම වැදගත් භාවනාවක්. කොච්චර වැදගත්ද කියලා කියනවා නම් ඒ දීපංකර පාදමූලයේදී සුමේද තාපසව එදා තාපස පැවිද්දෙන් තමන්ගේ ඒ තිබුණු භාභෝග සම්පත්‍ය අතහැරලා ගිය සුමේද තාපසතුමා කැලේට ගියලා පස්සේ තමන්ගේ ඉතුරු භාවනා කාලේ විවේකී ගත කිරීම සඳහා සුදුසු භූමි භාගයක් තෝරගන්නකොට කලන ගඟක ආසන්නව නිවිදමක බොහෝම මනරම් ප්‍රදේශයක් තෝරගත්තයි කියලා ඒකේ විස්තර සඳහන් කරනවා. ඒ වගේ අක්ලාට මේ සංග්‍රහ ග්‍රන්ථවල තියෙන දේවල්. ඊට පස්සේ ඒ තමන් ඉන්න කුටියක් අටවා ගත්තට පස්සේ ඊගාවට සක්මන් භාවනාවක් හදාගත්ත බවත් ඒ සක්මන සඳහා මෙන්න මෙච්චරයි පළල ගත්තේ මෙච්චරයි දිග ගත්තේ සක්මන වටේ තියෙන උපචාරය මෙන්න මෙච්චරයි ආදි වශයෙන් එදා ඉඳලම නැත්නම් ඒ මුල් පටන් ගත්ත දවසේ ඉඳලම දිග පළල ඒ පොත්පත්වල සඳහන් කරන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාව තපස්තර ජීවිතයක නැත්නම් මේ අරණ්‍ය වාසී ජීවිතයක ඉතාම වැදගත් ආධ්‍යාත්මික පැත්තෙන් මෙන්ම කායික නිරෝගී භාවයේ සඳහා. ඒ නිසා භාවනාවටපත් වෙන ස්ත්‍රී වේවා පුරුෂ වේවා ජී වේවා පැවිදි වේවා ඕනම කෙනෙක් මේ සක්මන පිළිබඳව අවශ්‍ය අවධානය යොමු කරගන්න බැරි වුණොත් ඒ භාවනාව නිකන් ඇඹුල් වෙනවා. එහෙම නැත්නම් මේ භාවනා ජීවිතේ වැඩි කල නොගොහින් බොහොම අකාලේ කුරුවල් වෙලා වැඩිචි පොල්ගිරියක් වාගේ කුරුම්බැට්ටියක් වාගේ මග ඇහිලා යනවා. ආන්නේම නොවි ඕන කාලයක් දිගට මොන කරදර තිබුණත් දරාගෙන යාම සඳහා මේ සක්මන අවශ්‍යයි. මේ සත්පත්තහන මුල් විස්තර කරන වෙලාවේදී අපි හුඟක් උත්සාහ කරා මේ යෝගාවචරික සතිවියේතු ඒ ආතාප වීර්ය නැත්නම් මේ වීර්ය চৈতසිකේ පිළිබඳව අන්නේ වීර්ය চৈতසිකේට ඇඟට නොදැනි ඒ වීර්ය চৈতසිකේ වඩා ගන්න තියෙන ඉතාමත්ම සිත් ගන්නසුළු බොහෝම හොඳ ක්‍රමය තමයි මේ සක්ම භාවනාව. ඒක නිසා විශේෂයෙන්ම විපස්සනා භාවනාව වාගේ ඒ භාවනා මධ්‍යස්ථානයක පූර්ණ කාලීන භාවනා කරනකොට ඒ යෝගාවචරයට මතක් කරනවා ආරම්භයේදී Taman ගත කරන පරියන්ක සඳහා ගත කරන පැය ගන්න සමාන ගාන සක්ම භාවනා කරන්නේ. ඒ නිසා මේ සක්මන පිළිබඳව ලොකු අර්ථයක් ලොකු වටිනාකමක් හිතේ තියාගන්න ඕනේ. ඒක බොහොම සජීවී භාවනාවක්. ඒ වගේම භාවනා පිළිබඳ තද්ද බල හිතුවමක් තාම කරලා පුදු නැති. ඒ වගේම මමත් භාවනාව ඉඳගෙන කරන්න ඉතර බැරි වෙයි වාගේ හිත පසුබාහන කෙනෙකුට උනත් සක්මන් භාවනාව බොහෝ විට ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාව කරන හැටි ඒ වගේම සක්මනට ඇති ආනිසංශ ඒ වගේ මේ සඳහා සක්මන් කරනවා කියලා මම මොකද්ද කරන්න ඕනේ කියන කාරණා ටික අපි කිසිම මතක් කරගන්න ඕනේ. සක්මන් භාවනාදී කරන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යන්නේ ගමන් කරන්නේ තමන් ගමන් කරන බව දැනගන්න. ආන්නේ ගමන් කිරීම සඳහා මේ හිත සත්පුද්ගල ආත්ම ભેදයෙන් තොරව ගමන් ක්‍රියාවට හිත නැංවීම සඳහා නම් ඒ ගමන සඳහා අර්ථයක් ප්‍රයෝජනයක් තියෙන්න බෑ. මම මේ ආවල්තන සඳහා යනවා. මම මේ දාන ශාලාවට යනවා. මම නැත්තම් මේ ස්ථානයකට යනවා. ප්‍රස්තාවකට යනවා කියලා යන ගමන් වලදී අපිට මේ ගමනට හිත යෙදෙන්නේ නැහැ. අපි තුඟක් කාලාවට එතකොට මේ ඉක්මන් දෙයෙන් යන්න ඕනේ. මේ වැඩේ කරගන්න ඕනේ. ආදි වශයෙන් අර සක්මන කෙරෙහි ඇති විවේකයේ අඩු වෙනවා. ඒ නිසා සක්මන් භාවනාවක් වශයෙන් කරනකොට ගමනම තමයි. නමුත් ඒ වගේ ප්‍රයෝජනයක් අර්ථයක් නැහැ සක්මන සක්මන සඳහාම. ආනේ නිසා සක්මන් භාවනාවේදී පිට පිට යාම වළක්වලා බුදු ක්‍රියාවට පමණ ගමන් ක්‍රියාවට හේතු වීම සඳහා හොඳ තැනිතලා ඉඩමක් තැනිතලා පොළොවක් අවශ්‍ය බව මතක් කරනවා. ඒ වගේම තමයි මේක වංගු සහිත වෙන්නේ නැත්තම් වඩා හොඳයි. බලකොඩ නැත්තම් වඩා හොඳයි. ඒ වගේ මේ සක්මන් කරන ප්‍රදේශයේ විවිධ සිත් ගන්නාසුළු විචිත්‍ර දේවල් වලින් තොරණ ඒ තරමට හොඳයි. මේ තමයි ඒක කියන්න තියෙන්නේ දර්ශීය සක්මනක් හදාගන්න හැටි. එහෙම නැත්නම් එදා ඒ සුමිද තාපසතුමා හදාගත්ත සක්මනේදී ගත්ත ලකුණු. ආන් මේ විදිහට සක්මනේ සාමාන්‍යයෙන් අද කාලේ වෙනකොට බෞද්ධ සංස්කෘතිය දිගට ඇවිල්ලා මේ එලි මහා සක්මන සහ මේ ඇතුළත සක්මන කියලා දෙකක් තියෙනවා. මේක පිළිබඳව අපි ගත්තොත් ඒ සුල්වග්ග පාළිය වගේ පිටු 16ක් 17ක් විතර වගේ ਸਰවඥ දේශනාව සඳහන් කරලා තියෙනවා කොහොමද මේ අද තියෙන தත්ත්වය දක්වා සක්මන ජීවුණු පවුන් වෙන්න එදා පැවතිච්ච මේ ඊර්තු ප්‍රශ්න සර්පයන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් පුද්ගලයන්ගේ රුචි අරුචිකම් විවිධාකාර දේවල් බලපාලා තියෙන හැටි ඒ නිසා අන්තිමට සක්මන් ජාති දෙකක් එලිමහන් සක්මන සහ ඇතුළත සක්මන කියලා බෙදලා තියෙනවා. එයින් ඔය මේ නිරක්ෂිත කීතු රටවල් වල ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් වල එලිමහන් සක්මන තමයි බොහෝම හොඳ. ඒකට හේතුව ඒ සමන්ත ස්වභාවයෙන් එළියේ ඉන්න හොඳ හොඳ මේ උණුසුමක් උලම් ප්‍රවාහයක් ඒ රටවල් වල තියෙනවා. මේ වගේ රටකට ආපුවාම මට වැටහිච්ච ප්‍රධානම දේ තමයි මේ සක්මන සම්බන්ධයෙන් ඔය එලිමහන් සක්මන එසේ මෙසේ කෙනෙකුට කරන්න බැරි බව. දැන් මේදී උනත් සීල් ගන්න දවසට අර එළියේ තියෙන කාම මේ ශාලාව තමයි යොදා ගන්න වෙන්නේ. මොකද ඒ පවසේ ඒ චූණයක් එක්ක ලීසි නෑ වැඩි. වාක්කේ මේ සීතල වැඩිකම නිසා ඒ කය නගත්තුට උගක් හිත වෙහෙස කරන්න වෙනවා. නිසින්ින්ද දක්න කරන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් අපි මතක තියාගන්න ඕනේ ඒ සඳහා ඒවන මේ අපි යන ක්‍රමයේ හැටියට කියන්නේ අතුලත සක්ම තමයි කරන්න තියෙන්නේ. එහෙම සක්මන් හුඟක් වෙලාවට කරන්න අමාරුයි. මොකද ඒ සඳහා විශාල ගොඩනැගිල්ලක් අවශ්‍ය කරනවා. ඒ නිසා හුඟක් වෙලාවට හොඳ දේ තමයි මේ වගේ පිරිසකට තමන්ගේ ගෙදර තියෙන මේ වගේ මේ පදික මාරුවක් හෝ නැත්නම් කොරිඩෝ එකක් අරගෙන ඒක සක්මනක් බවට ආරවා ගන්න එක පෙරලා ගන්න එක තමයි. ඒ වගේම තමයි මේ සක්මනේ කියන තවත් අර ආනන්ද ආනාපානසති භාවනාවට වැඩිය වෙනස තමයි දවස දවසක සමාජ මධ්‍යස්ථානයක එහෙම සක්මන් කරනවා දක්ෂිනකොට අර හැත්ත කරලා පණියන්ක ඉන්නවට වැඩිය උගදිනේගේ අවධානයට ලක් වෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එහාට මට මොකද යන්නේ කියලා. ඉතින් ඒක හරි වෙහෙසක් එක රක්මන් කරන එකට පරියන්කේ නම් කොහොම හරි කරලා මේ හැංගිලා හරි කරන්න පුළුවන්. මේ සක්මනේ ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපිට මේ සාමාන්‍ය මේක නම්බුවක් කරන් දෙන්න පුළුවන් වෙන පැත්තක මේ සුද්ධ උගන්වලා කියනවා අපිට ඊවිනිං වෝක් කියලා. ආන්න ඒකට මේක හේතු කරගත්තාම ඔන්න පුළුවන් යම් කිසි විදිහකට කරන්න. නමුත් මෙහෙදී ගාක්ලාවට අමාරුයි ඒ Tamanගේ ස්වභාවික පතුල පොළේ වදිනවා දකින්න අත්දැකීමක් ගන්න. ඒ කියන්නේ ඊතුල දෝෂ නිසා. හොඳම දේ නම් පොළොව මහී කාන්තාවත් එක්ක අපේ මේ මේ සපත්තු සෙරපු නැති පය ගැටෙන්න ඕන. ගැටීමෙන් තමයි මේ සක්මනදී පය කිචි කැවීම සිද්ධ වෙන්නේ. ඒ පයේ පිනවීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණොත් ගාහක වෙලාවට මේ පයත්තේ පය ඇතුලේ තියෙන අපේ සර්වචනාසිකේ පාදයේ තියෙන සුපතිට්ඨිත බව. සර්වචනාසිකේ පය සම්පූර්ණ පොළොව බදා ගන්නවා කියනවා. නමුත් අපේ එහෙම එකක් නැහැ. අපේ පෘථග්ජනකම නිසා පය බොහොම විචිත්‍රයි විවිධයි. මේ විචිත්‍ර විවිධ පයට ඕනේ තාලෙට එහෙම නැත්නම් හැම තැනකටම වගේ ඒ අවශ්‍ය කරන සම්භාහණය නැත්නම් ඒ සක්මන් ක්‍රියාව සිද්ධ වෙන්න නම් වැලි පොලවක සපත් සෙරප් නැතුව ඇවිදිනවා නම් බොහොම ලොකු අලුත් වීමක් සුද්ධ සංසාරණේ අලුත් වීමක් සිදු වෙනවා ඒක ගැන සඳහන් කරනකොට මතක් කරගන්න තියෙන්නේ වැඩියෙන්ම මේ දීර්ඝායුෂ්ක මිනිස්සු ජීවත් වෙන්නේ මේ රුසියාවේ පවතින කඳුකර ප්‍රදේශවල කියලා සඳහන් කරලා තිනවා. මොකද මේ කඳු උඩේ මිනිස්සු ඉන්නවා මොකක් හරි හේතුවක් නිසා ඉතින් හැමදාම වතුර ගේන්න සම්පූර්ණ කඳ බහැලා නගින්න ඕන. දර හොයන්න කඳ බහැලා නගින්න ඕන. ඉතින් දවසකට දෙකක් තුනක් කියලා පහල යනකොට අර යටිපතුලට ලැබිය යුතු සෑම ආකාරයේ සම්භාහනයක්ම ලැබෙනවා. දැන් ඒක හොඳටම රිෆ්ලෙක්ස්ලොජි වල උගන්ලා දීලා තියෙනවා. අද තියෙන ගොඩාක් ලෙඩ වලට හේතුව මේ පතුල් අතුල් අතුල්පතුල් දෙක සම්බාහණය වෙලා නැහැ. හැම දෙයකම යන්ත්‍ර හොයාගෙන. ඒ යන්ත්‍ර වලින් ක්‍රියාත්මක කරනවනම් අන්තිමට මිනිස්සුත් යන්ත්‍රයක් වාගේ දෙයද හැන්දාකම් කරකැවෙන එක විතරයි කරන්නේ. මේ අතුල්පතුල් වලට අවශ්‍ය කරන ඒ අර පරණ තිබුණු අත් කියත් වගේ මේ පීයෙන් කපන එක වගේ දේවල් මොනවාක්වත් කියලා කියනවා. ඉතින් ඒකේ නැවතත් අපි අර පුරුදු ප්‍රකෘති tattete ගෙන යෑමක් මේ සක්මනේදී කියනවා. ඒ විශේෂයෙන්ම බුදුමාකාර මේක වර්තාගමත් තේරෙන්නේ මේ රිෆ්ලෙක්සොලොජි නැත්නම් සම්භාහන විද්‍යාවේදී බුදුමාකාර විදිහට පෙන්නලා දීලා තිනවා අපේ මේ පතුලේ සම්පූර්ණ මුළු ඇඟේම ස්විච් බෝඩ් එක එතන තියෙනවා. එතනින් තමයි ඒ හරියට ඒ හැම එකක්ම සමාකාරව මේ සම්භාහණය වෙනවනම් සක්මනේදී හොඳට ගන්නට කිසි කැවීම සිද්ධ වෙනවනම් මුළු ඇඟේම පුදුමාකාර ප්‍රබෝධයක් ඇති වෙනවා. අපේ ඥානාරාම ස්වාමීන් ඉන්න කාලේ උන්වහන්සේට මේ ධක්මන නැතුවම ඒ නිසා උන්වහන්සේට ධක්මන් කරන්නත් බෑ පයින් ඇවිදින් තමයි මේ වයසයි ඒ නිසා පැත්තේ මේ රේල් එකක් අයි කරලා දීලා තියෙනවා උඩ ලණුවක් අයි කරලා දීලා තියෙනවා ඒ උඩ ලණුවට කියන්නේ ආලම්බන රාජ්‍යෝ කියලා ඒක එල්ලෙනවා අර අතුරක යනකොට උඩ තියෙන ලණුව වගේ ඒක අතකින් කෙල්ලිලා අනෙක් අතකින් පැත්තේ තියෙන මේ ලී අල්ලගන්න. ඒක අල්ලගෙන සක්මන් කරන එක තමයි කරන්නේ. තානේ ගත්ත ගමන් පාත්‍රය වළඳුවාට පාත්‍රය හොදන්නවත් ඉන්නේ නැහැ. ඒක කොට අපකාරයට බාර දෙලා දෙල්ලින්ම සක්මන්ට තමයි යන්නේ. මම අන්තිම තීතිය මට මතකයි ඔය නවලෝක රෝහලේ අපාර්ට්මන්ට් කිට්ටු වෙලා ඒ වෙලාවේදී දවස් ගාණක් අපි හිටිය සාමාන්‍ය මේ කාමරයක ඉන්නකොට නිතරම මේ සංස්කෘත කියන දෙයක් තමයි ඉස්සරහ තියෙන කොරිඩෝරේ කවුරක්වත් නැති වෙලාව පොඩ්ඩක් බලන්න. මට මේ බෙහෙත් මොනවත්වත් ඕනේ නැහැ. අඩු ගානේ දවසකට පොඩ්ඩක් සක්මන් කරන්න නැත්තම් කිය. නමුත් මේ පුද්ගලික වාට්ටුවල හැම වෙලාවෙම සෙනග යන ඉන ගැතිය නිසා ස්වාමීන් බොහොම කලාසුකෙන් තමයි එළියට පයි. ඉතින් ඒක නැති වුණාට පස්සේ සම්පූර්ණ ඇඟ ඒක ඇකිලෙන්න පටන් ගත්තා. සක්මන් කරගන්න බැරි වෙච්ච නිසා. පුදුමාකාර මේ සක්මන පිළිබඳ අගය කරපු ස්වාමීන් වහන්සේ තමයි. පස්සේ දෙනමක් හැමදාම පුරුදු වෙලා හිටියා බදා දකයි සිකුරා දකයි ගිහිලා ওই පය සම්භාහණය කරනවා. පස්සේ මේ සම්භාහණය පොත කේසාන්තේ ලියලා තියෙනවා පෙරවදනක්. මේ ක්‍රමය නම් ඒකාන්තයෙන්ම වනගත අරණ්‍ය ස්වාමීන් වහන්සේලා හොයාගත්ත ක්‍රමයක් වෙන්න ඇති. ඒක මොකද ඒ තරම් මේක මගේ ජීවිතේ දීර්ඝායුෂ කරන්න හේතුණා. ඒක අනිවාර්යයෙන්ම බෞද්ධ ක්‍රමයක් වෙන්න ඇති කියලා. ඒ තරම්ම ඒ සම්භාහණය කරලා කියලා දෙනවා. මේ සම්භාහණය ඉබේම සිද්ධ වෙනවා. මේන්න මේ කියන විදිහට සක්මනට ගිහිල්ලා සක්මන් කරනවා. මේ සක්මන පිළිබඳව තවත් කාරණාවක් කියන්න පුළුවන්. මේ අජාසත් රජුගේ අජාසත් වැඩක් කරන්නේ බිම්බිසාර රජුගන්. බිම්බිසාර රජුගන්ට අන්තිමට මේ දේවදත්ත උපදේශ නිසා සම්පූර්ණ අමානුෂික වදදීම් කෙරුවා. ඒක ඉතින් කර්මානුරූප වෙච්ච දෙයක්. ඉසල කැමනෝදී හිටියා. ඉහිර කෙරුවක් හැම නොදී හිටිය විවිධ ආකාරයෙන්. අන්තිමට බලනකොට මේ රජුරෝ ඒ වුණ තාම ඒකට බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් වෙච්ච ආර්ය උත්තමේ. තාම පණ කියනවා. ඊට පස්සේ ඔත්තුකාරෝ දාන ඇහුවලු මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කවුරක්වත් දන්නේ නැහැ. කොහොමද දන්නේ? කැම නැහැ. හාමත්‍යතිය කියනවා. ඒ උනාට තාම ප්‍රසන්නව ගත කරනවා. ගෝක් කියලා බලහිටවම දැක්කලු ඒ හිටපු හිරගෙදර ඒ තිබුණු පුංචි කොරිඩෝ එකේ පුළුවන් තරම් සක්මන් කරනවා. එකක් සක්මන අනිත් එකේ සක්මන්ට ගියාම එතනින් උඩා කියන විජකුට පර්වතයේ සර්වඥන් වහන්සේ වැඩ ඉන්න ගඳ කිලිය පේනවා. වරින් වර වරින් වර සර්වඥන් වහන්සේ පේනවා. ඉතින් එතකොට මේ දෙකම ලොකු සද්ධාාවක් ඒ වගේම අර ලේ ගමනේ සිද්ධ වෙප නිසා සතුටක් ඇති වෙනවා. ඉතින් අදාස රජුරන්නේ මේ කාරණා තුනක් කළු කකුල් දෙක පල්ලා ලුණු දාන්නේ කියලා. ඊට පස්සේ ඒක පිළිබඳ විස්තර කතා කරන්න නැත්නම් කියනවා ඒ අටුවාචාරින් වහන්සේලා හරියට දවස් 7ක් ගිනි පත්වේ පත්යේ තිබුණු ගිනි අගුරු ගිනි අගුරු පොල් කටු ගොඩකට පිපිච්ච මලක් දාපුවාම මැලවිලා යනවා වගේ ඒ කකුල් දෙක බලපු දවසේ ඉඳලා අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කිකේ මිලාංගල මැරලා ගියා කියලා. ඒ තරමටම මේ සක්මන් නැති වෙච්චහම පුදුම විදිහට අපේ මේ යන්ත්‍රයේ බැටරිය බැහැ. ඒක අලුත් කරගන්න තියෙන ක්‍රමය තමයි සක්මන්. ඉතින් ඒ නිසා මේ සක්මන් කරනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ මේ සම්පජානකාරී හෝති කිය ඔය පස්සේ තියෙන ඔය සම්පජාන සම්පජානයේ පබ්බෙත් පේනවා ඉස්සරහට යනකොට පිටිපස්සට එනකොට 100න් සතියෙන් යුක්තව සක්මන් කරන්න ඕන. ආන්නේ සක්මනේදීම සර්වඥන් වහන්සේම සක්මනේ ආනිසංස වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. අප්පාබාධෝ හෝති තමන්ගේ අල්ප ආබාධ ගති ආබාධ ගති තුරු වෙනවා. ඒ වගේම මේ අධධානකමෝ හොති පධානකමෝ. බොහෝ දුරදිග ගමනක් යන්නේ ගමන අතරමඟ නැත කරන්න නැති යන ගමනකට ධෛර්යය ආරම්භ දෙනවා කල්ලාතු සක්මන් කරලා තිබුණා. ඒ වගේම තමයි අතරක්මකව මේ ජීවිතේ මම කොහොම හරි නිවන් දක්ෂිනවා කියලා ප්‍රධාන වේදී ඇති කරන්නත් හිතට කායට ගැම්ම ආරම්භ දෙන්නේ සක්මනේ තමයි. අශිත පීත කායිත සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. තමන් කන ලද බොන ලද මේ ලෙවල් ලද මොනම දෙයක් හෝ හොඳට දිරවන්න මේ සක්මන අවශ්‍යයි. ඒ වගේම තමයි සංකමාදිගතෝ සමාධි චිරක්තිසිකෝ හෝති. යම් ආකාරයකට සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය පරියන්කේ සමාධියට වඩා කල් අල්ලනවා. ඒ නිසා මේ සක්මන දුරදි කියන ගමනක් කියන්නේ එහෙම නැත්නම් මේ වැඩේ බිම කියන්නේ කට්ට ධූරය අතහරින්න නැතුව දුර නික්ෂේප කරන්න නැතුව කරාරින්න නැතුව දිගට යන්න සක්මන් කරනවා ඒක මේ විදිහට කියන්න පුළුවන් අපිට පරියන්කේ යම් වෙලාවක එපා වුණා නම් අපි හිතන්නන කයික භාවනාවෙන් හැකියාවක් කියලා පරියන්කේ බැන්නා මේක ඉඳගෙන කරන භාවනාව බැන්නා අපිට පැහැදිලිවම පුළුවන් සක්මන් භාවනාවට පයි සක්මන් භාවනාවට කියනවා අර පරියන්කේදී තිබුණ ඒ ගති වෙහස ගති නැති වෙලා ආයෙත් පරියන්කේට යන්න ඒ තරමට හිත ශක්තිමත් කරලා දෙනවා. ඒ නිසා මේ සක්මන පිළිබඳව මේවා උඟක් දැනටමත් දන්නවා. නමුත් මේ මතක් කරන්නේ ඒක මතක නොකර බැරි තරමට ඉතාමත් වැදගත් නිසා. ඒ වගේම තමයි කිසිම අනික් ආගම් වල කොච්චර මේ භාවනා ක්‍රම කතා කරත් ওই කිසිම ආගමක සක්මන් භාවනාව ගැන මේ වගේ සඳහනක් නැහැ. ඒක නිසා මේක වැඩ නිම කරන්නේ නැත්නම් නිවන් දක්නා වැඩ පිළිවෙලකට අත්‍යවශ්‍ය අංගයක් වෙනවා සක්මන් භාවනාව. ඒ වගේම තමයි අපි මේ ගාවට තියෙන සම්පජඤ්ඤ පබ්බේ විස්තර කරන්න බලමු. කොච්චරක් දුරට මේ සක්මන පරියන්කයට වැඩිය වෙන අමුතු තාලෙට අපේ ධෛර්යය, අපේ හිතේ මේ වීරවන්තකම ඇති කරලා දෙනවාද කියලා. නමුත් මේ දැනට අපි මේ කතා කරමින් ඉන්න ඉරියාපත පබ්බේදී ඊගාවට තියෙන්නේ චිතෝ වාචිතෝ මේති පජානාති මේකෙදී මේ සක්මන් භාවනාව වීර්ය අධිකත්තන්ට බොහොම හොඳ අත්බෙහෙතක් වඩපත් වෙනවා වගේ මේ හිතගෙන කරන භාවනාව උගා කඩුවෙන් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ උගා කඩුවේ තමයි ක්‍රියාවත් වෙන්නේ නමුත් මේක උගා හොඳයි මේ භාවනා පරියන්කේ නිින්ද යෑම කියන ඇත්තන් ඒ ඇත්තන් කරණ තියෙන්නේ සක්මන් කරලා ඒ සක්මන කෙලවරම හිතගෙන තමන් ඉන්නේ හිතගෙන ඉන්නේ ඉරියව්වට හිත දානවා යම් විදියකට ඒ ඉරියව්වේ පහසුව දැනෙනවා නම් ඒක විනාඩියක් දෙකක් වගේ ඉන්නකොට පරියන්කේ හිතිය වගේම උඩුකය කෙලින් තියාගෙන හිටගෙන හිටියොත් ආනාපාන හිතිය ගන්න පුළුවන් එතකොට තමයි අර යටිකයේ යම් විදියක සහැල්ලුවක් එන්න පටන් ගන්නවා නිකන් උස ස්ටූල් එකක් උඩ ඉඳගත්තා වගේ ඊට පස්සේ ටික වේලාවක් යනකොට ඒ නඩත්තු කිරීමේ වෙහෙස නැතුව සක්මනේම ඉන්න පුළුවන් මේ හිතගෙන කරන භාවනාවම කරන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ආධුනිකයන්ට අඳුරලා දුන්නේ නැතුවට Taman එක අවස්ථානුකූලව යොදා ගන්න පුළුවන්. ඒ හිතගෙනම කරන්න පුළුවන් භාවනාව මොකද සමහර ලාවට ඉඳගෙන ඉන්නකෙදී මේ කකුල් වල වේදනාව බොහෝ විට ඇති වෙනවා. එක්ක ඒ වේදනාව නිසා හිත විශ්ීම නැත්තම් පරියන්කේ සැප වැඩිකම නිසා සිය මිද්දේ. නිසිමත ගතියනවා නම් මේ හිතගෙන කරන භාවනාව හොඳයි. ඉඳගෙන කරන භාවනාව තමයි අපි මේ ආනාපානදී සාමාන්‍යයෙන් උගන්වන්නේ. ඒ වගේම තමයි සම්පූර්ණ පැත්ත වැටිලා නැත්නම් හාන්සි වෙලා ඇඟ දිගාරගෙන මේක කරන්න පුළුවන්. ඒ ඇඟ දිගාර කරන භාවනාව සහ හිතගෙන කරන භාවනාව සාමාන්‍යයෙන් ආධුනිකයෙක් වශයෙන් විශේෂ හේතුවක් නැතුව කරන්න මතක් කරන්නේ නෑ. නමුත් අපිට හි වෙනවනම් යම් අවස්ථාවක ලංකාවේ වගේ කියනවා නම් බස් එකේ යනකම් හිටගෙන ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඒක යොදා ගන්න. ඒ වගේම තමයි නිදා ගන්න ගිය වෙලාවක තමන් මෛත්‍රී භාවනා උගෝදෙනෙක් ගන්නවාද මෛත්‍රී ආනිසංස වශයෙන් සුඛං සුපති සුඛං පටිගොච්ඡති ආදී වශයෙන්. නමුත් මෛත්‍රී විතරක් මේ මේ කායගත සති ඕනෙම භාවනාවකට නිදාන ඉස්සලා ඒ හාන්සිලා ඒකට හිත යොදනවනම් ඒ ඇස්පෙන නිින්දදී ওই කියන විදිහේ සුව නිින්දක් නපුරු හිල් නෙවෙන්නේ නැති ගැටයක් ස්වභාවික වීමක් සිදු වෙනවා. ඉතින් මේ වගේ වෙලාවවල අපි අවස්ථාව සලකලා හිතකන කරන භාවනාව සහ මේ ආංශලංගදී ගාන කරන භාවනා කරගෙන යන්න පුළුවන්. නමුත් මේවට ඉස්සල්ලා අර සක්මනීදී සහ පරියංකේදී සතිය පිහිටවා ගැනීම පුරුදු කරගත්තොත් තමයි මේ සාර්ථකත්වයක් පලඳලා ගැනීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හිත කරන භාවනාවේදී හිත විශ්ලන ගතියටත් නිදාගන කරන භාවනාවේදී තද බල නිින්දට වැටීමත් කියන ආසන්නයේ පවතින මේ ආදීනව තියෙනවා. ඒ නිසා මේ හතර විචිත්‍ර වශයෙන් යොදා ගන්නවා නම් එන්නේ එන්නේ එන්නේ භාවනා ජීවිතය ඉස්සරහට යනකොට අපිට අහන්න වෙනවා දවසේ කොයි වෙලාවෙද භාවනා කරන්න බැරි. මේ හතර ඉරියව්ව වෙන ඕනේ වෙලාවක භාවනා කරන්න පුළුවන්. මේ හතර ඉරියව්වේ ඉන්නකොට එහෙම නැතුව අපි කියනවනම් පරියන්කේ ඉඳලා රක්මන්ට ගියාම අපිට වෙනවා පරියන්ක භාවනාවට වැඩිය ටිකක් මේ අභියෝගශීලී වෙනවා රක්මන් භාවනාව. ඒක පරියන්කේ ඉඳලා රක්මන්ට යනකොට මේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනවට අපි පොතේ සඳහන් කරන ඉරියාපත සංදි කියලා. අන්න අර ඉරියාපත සංදිවලදී බොහෝ විට හිත හැඟුම් උදාහරිනවා. හිත මේ පිට යන්න බලනවා. කල්පනාවට යනවා. එනිසා මේ හතර ඉරියව්වේ භාවනා ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට අපි කොච්චරක් සියෙන් සතියෙන් චේතනා පූර්වක කරනවද නැත්නම් අසතියෙන් අමනසිකාරේ විබේ සිද්ධ වෙන්න හදනවද මොකද පරියන්කේ ඉඳලා ඉඳලා ඉඳලා පාවෙච්චාම අපි සලුවක සාදාලා නැගිටලා යනවා යනකොටයි මතක් වෙන්නේ පරියන්කේ හිටියා නේද කියන එක. නමුත් එතකොට මේ අතරමැද විශාල ප්‍රදේශයක් අපට මේ සත්‍ය ආලෝකයට වැටෙන්නේ නැතුව අන්ධකාරයට වැටෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම ඉරියව් භාවනා කරනකොට මේ ඉරියාපත සංදි ඉරියා අවස්ථාවල් හොඳට මතු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අපි ඉඩක් මතක් කරා සාමාන්‍ය වාහනයක් කෙලවන කෙනා ඒ ප්‍රධාන පාරේ එන මෙහෙනම් තියෙන විදිහට ඒ තමන්ගේ ස්පීඩ් ට්‍රැක් එකට දාගත්තට පස්සේ ඉතින් දිගට යන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙනවා නම් ඒතරින්දලා අතුරු පාරකට හරවන්න ඒ සංදිස්ථානයේදී විශේෂ සංඥා වර්ගයක් තියෙනවා. මොකද අපි ඉන්නේ විශාල ප්‍රවාහයක. ඒ ප්‍රවාහයේ අපේ එක දැන් ඒකට පේවිච්ච යාවිච්ච විශාල වාහන ගානක් තියෙනවා. අන්නේ අතර අපි සංඥා කරන්න ඕනේ. දැන් අපි මෙන්න මේක අතර අයින් කරන්න හදනවා. ඒක නිසා අපි මේ එයාටන බාධා නොවෙන්න නම් මෙන්න මේ සංඥාව ගන්නදී කියලා. ආන්නේ වගේ තමයි අපිත් හදාගන්න ඕනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා ඉඳගෙන ඉඳියා ඉරියව්වට මාරු කරනකොට මේ ඉරියාපත සංදීයේදී ආනර විදිහේ සංඥා ක්‍රමයක්. එහෙම නොවුනොත් අපි අර මොකක් නිසා නැගිට්ටද? නැගිටින්නේ මොන වගේ වැඩකටද? ඒ වැඩේ මේ කරන වැඩෙන් තරම් ආනිසංස දෙයිද කියලා මොනම සලකා බැලීමකුත් නැතුව වහා ප්‍රතික්‍රියා කරන ගත්තොත් අර වතුර දහහක් ඇදලා කලේ බින්දා වගේ අර පරියන්කේ නැගිටිනකොට සම්පූර්ණ ඒක පිළිබඳව තිබුණු ඒ දිනුනෙච්ච සති සමාධි දුර්වලයි. කැඩලා බිඳනවා. ඒ වගේම තමයි අපි අර නිදර්ශනයේ හැටියට අතුරු පාරකට අපි හරවන්න හදනකොට කවදාකවත්ම බෑ අපිට අර ගිය වේගයෙන් යන්න. වේගය අඩු කරන්න වෙනවා. සංඥා කරන්න වෙනවා. ඒ වගේම Taman ඉස්සරහින් පස්සෙන් යන වාහන වල ඇත්තන්ගේ වේගයට ගරු කරන්න වෙනවා. ඒ වගේම අතුරු පාදයෙන් මෙහාට එන වාහන තියෙනවා කියලා බලන්න වෙනවා. ආන්නේ ඒක නිසා ඒ සංදිස්ථානයේ ඉඳලා අතුරු පාට දාගන්නකම් බොහෝමත්ම අඩු වේගයකින් අපිට ආරක්ෂාව ඉස්සරහට කටයුතු කරන්න වෙනවා. ආන්න මේ වගේ අපි බැලුවොත් දවසක් ඇතුළත මේ ඉරියව් මාරු කරන උඟ වේලාවක අපිට ඒක සඳහා හේතු වෙච්ච කාරණාවක්වත් ඒව ගැන සලකා බැලීමක්වත් අපෙන් වෙලා නැහැ. ඉතින් එතකොට එක ඉරියව්වකදී ඉඳලා අනෙක් ඉරියව්වට යනකොට තේරම සත්‍යමාදි කැඩිලා අනෙක් ඉරියව්වේදී ආයෙ පතු පතු කර ගන්න වෙනවා. මේ සම් මේ ඉරියාපත භාවනාව දන්නවනම් එතකොට අනිවාර්යයෙන්ම හිද්ද වෙනවා. ඒ ඉදී ආරන්ති දෙකක් අතර තියෙන අවස්ථාව ගැන සැලකිලිමත් වෙන්න. එතකොට දවස් ඇතුළත එකක් දෙකක්වත් තුනක් හතරක්වත් තමයි මේ ඉරියව්වේ මේ ඉරියව්වට මාරුනේ අහවල් හේතුව නිසා. ආදි වශයෙන් සලකා බැලීමේ ශක්තිය ඇති වෙනවා. මෙන්න මේ ටික මේ ඉරියාපත සංදිස්ථාන වල මේ විදිහට සලකා බලන යෝගාවචර ගතිය හොඳටම විස්තර වෙනවා මේ අර මේ සතිපට්ඨාන සූත්‍රයේ ඊගාවට කියන මේ සම්පජන්‍ය පබ්බේ සම්පජන්‍යදි කරන්නේ මොකද්ද අර හතර ඉරියව්වේ තිබුණු නැත්නම් ඉරියව් හතරකට බෙදලා වෙන් කරගත්ත දේවල් ඊටත් වඩා පුංචි පුංචි කොටස් වලට කඩලා වෙන් කරන එකයි උනච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ආදී විදියට මේ පුංචි පුංචි කොටස් වෙන් කරලා දක්වන්න පටන් ගන්නවා ඒ කියන්නේ අර මම මුලින්ම කරා වගේ මේ මුලින්ම මූලික ඉරියව් හතර වගේ ගොරෝසු දෙකෙන් තමයි පටන් ගන්නවා ඒ පටන් අරගන්න කාලේ අර ඉස්ලාම් කියාවු තාලෙට වීර්යයේ ආරම්භ ධාතු වීර්යය ඉවරයි. මේ වැඩේට මම යන්න ඕන මම දැන් භාවනා කරන්න ඕන මම මේම කාලසටහනක් හදා ගන්න ඕන නැත්නම් අසවල් ගුරුවරයා තමයි මම ඉස්සරහින් තියාගන්නේ අසවල් භාවනා ක්‍රමය තමයි මම කරන්නේ කියන ටික මූලික ඒ භූමිය සෝසාදා සකස් කර ගැනීම ඉවරයි ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු කියන. දැන් ගත්ත වැඩේ දිගට කර ගැනීම සඳහා කටයුතු කරනකොට තමයි මේ සම්පජඤ්ඤ පබ්බේ වගේ පුංචි පුංචි කොටස් වලට හිතේදීම සිදු වෙන්නේ. ආනේ සම්පජඤ්ඤ පබ්බේට යනකොට අර ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යෑම සම්බන්ධව කල්පනා කරන හැටි සම්පජඤ්ඤ හතරකට කඩලා පෙන්නනවා. සාර්ථක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, කෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා. ඒ කියන්නේ අපි එක ඉරියව්වක හිටියා නම් ඒ ඉරියව්වේ යම්ම හේතුවක් නිසා ඒක විදිහට කියනවා අ හේතුවක් නිසා අපිට ඉරියව් මාරු කරන්න වෙනවා. එන්නේ හේතුව අපි දැනගෙනද මාරු කරන්නේ. එතකොට මේ ඒක තමයි අර්ථය වෙන්නේ. ඉන්නේ කියවෙ ඉන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ අර්ථය සලකන්නේ නැතුව අපි ගියොත් අපිට කවදාහක්වත් මේ ඉරියව් මාරු කිරීම කියන රෝගයේ රෝග මූලය හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සර්වඥාන්සේ මතක් කරනවා මේ සම්පජන්‍ය යටතේ අපි ඉඳගෙන ඉන්නවා. අපි හිතමු පැයක් ඉඳ අපි සැලසුම් කළ තුන එක්කෝ ඒ මුට්ලෝසු ඒ වෙලාවේ ශබ්ද වුණා. එහෙම නැත්නම් අපිට විනාඩි 55ක් විතර යනකොට ඇඟේ අපහසුකම මතුණා. සති සමාධි නැති වුණා. ආදි වශයෙන් මොනම හෝ කාරණාවක්. එහෙම නැත්නම් කවුරු හරි අමුත් එක්ක ඇවිල්ලා. නැත්නම් ඇගේ කූඹිය ගිහිල්ලා. මොකක් හරි කාරණාවක් නිසා අපිට මේ සක්මනට යන්න හිතුණා නම් සිද්ධ වුණා නම් ආන්නේ ඒ අර්ථය හරකන එක තමයි සාර්ථක සම්පජන්ණය කියලා කියන්නේ. ඒ සාර්ථක සම්පජන්ණයට අපිට දැන් ඉන්න පරියන්කේ නැගිටින්න උනා ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මෙතන යන්නේ නැත්තම් ගිහිලා කරන්නේ මේ කියන අපේ භාවනා ක්‍රමයට ගැළපෙන වැඩක්ද නැත්තම් මේකත් වැඩිය සීලය පිළිහෙන ලැජ්ජපය වෙන්නේ නැති වෙන ගොරෝසු වැඩකට යන්නේ කියලා ඊගාවට යන වැඩේ Tamanට සප්පායද නැද්ද? සුවයලවන වැඩක් නැද්ද කියන එක සලකා බැලිය යුතුයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ අපි කටයුතු කරන්නේ දැන් මේ පිරිස උපදෙනේ ඉදිනදා ජීවිතේ වැඩ කරන ගම තමන්ගේ බහුල් දරු අමුදරුවන් එක කටයුතු කරන ගම හැකියාව ව්‍යාපාර කරන ගම නිසා සමහරට මේක සෑම ඉරියාපත සම්ජීකට මෙයදා ගන්න අපහසු බව පිළිගන්න වෙනවා. එහෙම නෙමෙයි ඇත්තටම කියනවා නම් අරණ්‍ය වාසී වෙලා මුළු දවසම භාවනා කරන කෙනෙකුට උනත් සෑම ඉරියාපත සම්ජීකදී මේ වගේ යොදා ගන්න අමාරුයි. නමුත් අපිට මූල ධර්ම වශයෙන් අපි මේක දැනගෙන හිටියොත් අඩු ගානේ දවසකට එක සැරයක් දෙසරයක්වත් මෙතන ඉඳලා මෙතෙන් අපි යෙදුනේ හිතුනේ මාරුනේ මොකක් නිසාද කියන ඒ මූල කාරණාව තේරුම් ගැනීමත් අපි පෙළඹෙනවා මේක අපි මේ භාවනා ක්‍රමයේ දිගටම දැන් ක්‍රියාත්මක කරනවා වැඩි වෙන්න ඇරලා අපිට යම් වෙලාවක නම් සතිය පිහිටියේ සතිය පිහිටීමට හේතු වෙච්ච හේතුව ඒකේ තවත් මුලට හිතට ගෙන යන ගතිය දිගටම දැන් පුහුණු වෙනවා. ඒ නිසා මේ සාත්තක සම්පජඤ්ඤය සහ සප්පාය සම්පජඤ්ඤය කියන දෙක සඳහන් කරන්නේ පාටිහාර්ය පඤ්ඤා නැත්නම් නිපක පඤ්ඤා කියලා. ඒ කියන්නේ common sense සාමාන්‍ය බුද්ධිය. මේ සාමාන්‍ය බුද්ධිය පිළිබඳව අපිට වගකීමක් ඒක පිළිබඳව අපිට විවිධ පේන සුළු ගැටයක් නැතුව ඉතුරු මොනම ඥානයක් මේ సంతානෙ තැම්පත් කරා ඒක දුරදිග යන්නේ නැහැ. අපි ගෙදර ඉන්න කාලේ මට මතකයි අපේ අක්ක කෙනෙක් කියනවා ඒගොල්ලන්ගේ පන්තියේ ගුරුවරයා ආවේ නැත්තම් එතකොට මම හිතන්නේ 10 පන්තියේ 11 පන්තියේ වගේ අපි ඉස්කෝලේ යන කාලේ ඉතින් පුදුමාකාර විදිහට කතාව පටන් ගන්නවලු පන්තියේ. 10 15 දෙනා හතරපස් දෙනා එකතු වෙලා කතා පටන් ගන්නවා. ඉතින් ඒක ඉතින් මේ අසල අසල් පන්තිටත් ඇහෙනවා. ඒගොල්ලන්ටම තේරෙනවා මේ ගුරුවරයෙක් නැතිවෙච්චාම කොච්චර කතාව යනවාද කියලා. ඉතින් ඒක විනෝදාංශයක් පුරුදු කරන තියෙනවා අක්කා හෝ යාගේ යාළුවේ ඒ කතාව යනකොට මාත්‍රුකා කියනවලු වත්තකට ලැබෙනවා. කොහෙන් පටන් ගන්න කොහෙද ගියේ කියලා. පුදුමාකාර විෂමතාවයක් ලෝකේ. එක්කෙනෙක් කතා කරන යනකොට එක්කෙනෙක් තව එක්කෙනෙක් කියලා ඕකට මෙහෙමයි කියලා එයා දන්න මාසුකාව පටන් ගන්නවා. ඒකේ වචන දෙක යනකොට තව කෙනෙක් කියනවා. කොහොම ඕම කියලාම කොහෙන් පටන් ගන්න කොහෙද දන්න ඔන්න ඕම තමයි අපේ කාලසටහන. විවිධාකාර දේවල් එනකොට ඒ දෙයට වහාම ප්‍රතික්‍රියා කරනවා අපි කොච්චර දේවල් අපේ මග ඇරෙනවද අපි කොහේ යන ගමනද මේ මොනවාක්වත් නැතන තියෙනවා. ඒ මොකද හේතුව අපි මේ හැරිච්ච කාරණාව සම්පූර්ණ ලෝකයක් කරගන්නවා මොකක් නිසා හැරුණාද මේ හැරිච්ච හොඳ පැත්තද කියන නරක පැත්තද කියලා අපිට පාලනයක් නැහැ ඉතින් ඒක නිසා අන්නේ ඒ දේවල් නැතුව අපි මේ මේ නව තාක්ෂණය හෝ එහෙම නැත්නම් సౌందర్యාත්මක චිත්‍ර කලා හෝ මොන දේ කෙරුවක් අර අලියන හිතුරු තියෙද්දි මේ කූඹ යන අයිදල් වහන්න හදනවා වාගේ විශාල පාඩුවක් ගන්නවා මේ මොකදනේ කැමැතිත් නැහැ. මොකද හේතුව අපි දැන් හොඳට පිළිපිරිවලක් ඇතුව හැසිරීමක් ඇති මේ දිනචරියාවක් ඇති පිටසක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් බලන්න යනකොට දෝරේ ගලනවා අපේ මේ අඩුපාඩු. ආන්න එක දැක ගන්න නම් මේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට කරන මේ සප්පාය සම්පජඤ්ඤය නැත්නම් ගෝචර සම්පජඤ්ඤය කියන දෙක පුදුමාකාර විදිහට දොරටු පාලකෙක් වාගේ තියාගන්න පුරුදු කරන්න ඕනේ. අපි එක සිද්ධියක් දිහා බලන්නේ කියොත් අපිට තේරෙයි මේ පැත්තට හැරුණොත් මේ පැත්ත තමයි. මේ පැත්තට හැරුණොත් මේ පැත්ත තමයි. යාන්ත්‍රිකව යන්නේ මේක. ඉතින් ඒක ලියලා අපි ඒ හරවපු නැත්තන්න බයි. අරවලා තමයි අරවලා තමයි මාව මේ මේ යන පාරෙන් මේ පැත්තට හරවලා තිබ්බේ. ඉතින් ඒ නිසා මම අමාරු වැටුණා කියලා ඒ මේ අර කැකිල්ල රජුලන්ගේ තීන්දුව තමයි. ඇකිල රජුළු තීන්දුව දෙන්න ගියාම අන්තිමටදී කොහොම හරියටම විනිශ්චය කරලා බැලුවා බලපුවාම අන්තිමට හම්බුනේ අර රත්නම් බඩු හදන හොඳටම කෙට්ටු මිනිස්සේ. ඒ තීන්දුව කරා පාගල මරන්න ඕනේ. මේ මිනිසයාට අනේ දෙයන්නාසි මේ ඇතාගේ කකුල රවුත් වෙනවා මඟ පෑගුවෝ අර බඩමාත් තම්බි කෙනෙක් ඉන්නවා පාගොම ඇතා කියලා කියලා. ඇත හැබෑනේ නම් කියලා අර මිනිසයා මන්න සියල්ල සතුටින් හමාර වුණා. අපිත් ඔන්න වගේ තමයි දවස පුරාම කරලා දෙන තීන්දුව ගත්තොත් අපි පුළුවන් තරම් අපි ආරක්ෂා වෙලා ඒ කවුරු හරි දඬුවමකුත් කරනවා රාජකීය වශයෙන් ඒ වැඩේ කරනවා ඊට පස්සේ සියල්ල සතුටින් හමාර ඒ සිද්ධි එකින් එකට එකින් එකට අපි දක්වන කරුණු පුදුම විචිත්‍රතාවයක් තියෙනවා ඩල් සයිකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් කරනකොට ඒකට කියන්නේ රීසනින් කියලා අර කිතුල් ගහින් ගිය මිනිහත් ඒ කියන කාරණාවක් තිබුණානේ ආන්නේ වගේ තමයි අපි අනාගතතර පස්සේ දෙන උත්තර නම් හරිම ලස්සනයි ඒක අර සිංහල සින්දුවක් තියෙනවා ඒ ලංකාවේ දවස්වල තිබුණා දේශියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් ඉතහසකක් කරුණු කියන නැත්තම් හදලා කියනවා. ඕනෝව තමයි සිද්ධ වෙන්නේ. ඒක level ඒක තමයි අපි දෘෂ්ටි කරගන්නේ. ඒක ඔප්පු කරන්න තමයි ඉතින් නඩු යන්නේ. අර කියාපු කාරණාව ඔව් කරන්න. බලානින්න මනුස්සයට පේනවා මේ සම්පූර්ණ නිර්වස්ත්‍ර වැඩක් වෙන්නේ කියලා. හැබැයි ඒක කියන්න ගියොත් විශාල චිත්ත පීඩාවකට එනවා. ඒ නිසා අපට අපි පිළිබඳව මෙන්න මේ වගේ වෙන මේ නාස්ති කාලයේ වශයෙන් උත් ඒ වගේම අපි මාති මතාන්තර වශයෙන් උත් ඒ වගේම අපි ගොඩනගාගෙන යන මේ ගුණ චරිතයේ මේ බොඳ වීම මේ මලකඩ කෑම ගුල්ලෝ ගැසීම නැතරන වෙන්න නම් අපි නිතරම හිතන්න ඕනම වෙලාවක අපි පටන් අරගන්න ඕනේ යමක් කරන්න හේතු නම් ඒකට හේතු වෙච්ච අත්දේ ඊට පස්සේ ඒක ඒ අනුව අපි දැන් මේ කරන්න හදන වැඩේ මගේ මේ පින්බර ජීවිතේට හොඳද නරකද කියන එක තේරුම් ගන්න එක මේකට කියන්නේ නිපක පඤ්ඤා පාටි හරිය පඤ්ඤා මේ විරුද්ධ මාර්ගයේ යන්ත හේතු විචාර මුල් ගාථාවේ කියන විදිහට සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ එන්නේ සපඤ්ඤ කියලා කියන්නේ මේ වගේ උප්පත්ති ප්‍රඥාවක් මේක කවදාකවත් සරුවචනංශ උගන්වන්නයි කියලා හිතන්න එපා. සරුවචනංශ මේ ලෝකෙට ආවේ ඔය ආයනුවානු ගන්නන්න දෙවි. සර්වඥයන්සේ බලාපොරොත්තු වෙනවා මේ වගේ ජීවිතයේට අවශ්‍ය උපදෙස් ටික දුන්නාට පස්සේ ඔහු විසින් ඒක පනවගෙන ඔහු විසින් ඒක සමාදන් වෙනවා ඊට පස්සේ මම මේක කරන්න ඕනෑ කියලා ඒක තමයි කරලා දෙන්නේ ඒක අනුග්‍රහිත ඒ අනුග්‍රහ ටික වෙන්නේ නැත්නම් ඊට පස්සේ තියෙන ගෝචර සම්පජඤ්ඤය නැත්නම් අසම්මෝහ සම්පජඤ්ඤය වගේ ඉතා සියුම් දේවල් අපිට ධාරණය කරගන්න බැරුව යනවා මට අලියන කඩලු තියේදී මේ කූඹියන ඇයිදල්ම කණ්ඩ හදනවා වාගේ ඒ නිසා අපි මුල් මුල් ටික කරන්ද ඒකෙත් අදිෂ්ඨාන කරගන්න ඕන. දැන් වුණත් අපි අදින් දවසක් ගත්තොත් කොච්චර දෝ මේ වාගේ එතන මෙතන භාග වැඩ නැතර වෙනවා. ඒක ඇත්තට හදන්න හදන එක නෙවෙයි. අපි එහෙමයි කෙරෙන්නේ කියන එක ඉස්මතු කරලා දෙන එකයි මේකෙන් කෙරෙන්නේ. එහෙම කෙරුවට පස්සේ තමයි ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ. ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ අපි ඉඳගෙන ඉඳලා සක්මනට යන්නේ අපි දන්නවා මේක සතිපට්ඨාන ඇතුළේමයි. එහෙම නැත්නම් අපි වෙන යහ යුතු ගමනක් අපිට හිතන වෙලාව අපි හිතාගත්ත ගමනක් තියෙන නැත්නම් මේ කළ යුතු වැඩේ අන්නේ කරන යුතු වැඩේදී අපිට පුළුවන් ද මුල බදාග කියන මේ තැනේදී තුන් තැනේදීම පුළුවන් තරම් දොට සත්‍යමත්ව ගත කරන්න. ඒ ගෝචර භාවය නැති වුණොත් එනක හරිපට්ටාලෙන් පිට යන අපේ දුස්චර්ත සිද්ධ වෙන කායික වාචික දුස්චර්ත සිද්ධ වුණොත් අර ඊට ඉස්සෙල්ලා ඇති කරන තිබුණු සති සමාධි සීරම පුදුම විදියට මේ අසරණ තත්යකටපත් වෙනවා. ඒවා කිපෙන්න පටන් ගන්නවා. ඒවයේ ආරයක් තිබුණා විනාශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ගෝචර භූමියේ හැසිරෙන්න ඕන. ඒ ගෝචර භූමිය හැසිරෙන්න නම් දිනට පණින්න ඉස්සලා කල්පනා කරනවා වගේ ඉරියව මාරු කරන ඉස්සලා මම මේ කරන්න හදන වැඩේ සතිපට්ඨාන ගෝචරයේ ඇතුළේද නැත්ද කියන එක තීන්දුව කර ගැනීම තමයි මේ සම්පජන්යේදී තුන්වෙනි වශයෙන් කෙරෙන්නේ. එහෙම නොවුනොත් ඒක මුල මුලම පටන් ගන්නකොටම තමයි එළඹ සිටි 100කට අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නේ නැත්නම් ඊට පස්සේ ඇතිවෙන අසම්මෝහ සම්පජන්ය කියන. කියන්නේ සම්මෝහය දුරු කරලා ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් කලෙලියක් ලබා ගන්න අමාරුයි. ඇත්තට සම්පජාඤ්ඤ කියන වචනේ ගත්තත් ඒක හැදිලා තියෙන්නේ මේ ජඤ්ඤ නැත්නම් ය කියන මූලයේ අනුවයි ඒ කියන්නේ ඥානෙමයි. නමුත් ඒකට විශේෂණ පද දෙකක් එකතු වෙලා කියනවා සං සහ ප කියන. මෙතන මේ සං කියන අර්ථයට උඟාක් මේ අටුවා පද පෙරීගෙන එනකොට අර්ථ තුනක් දෙනවා. ඒවා හොඳයි. ඒවා පාවිච්චි කරපුවාම ප්‍රයෝජනවත් වෙන නිසා අපි මේක විවේකීව බලනවනම් සං කියලා කියන්නේ සොයන් කියන එකයි. තමා විසින්ම. ඒ වගේම තවත් අර්ථයක් දෙනවා සම්පූර්ණේම කියන අර්ථයක්. නිසා යම් ඥානයක් ඇති වෙනවා නම් ඒක තමා විසින්ම ඇති කරගන්න ඥානය තමයි නියමම ඥානය. කවුරු හරි කියලා දෙන දේවල් අපි තර්ක ඥාන එහෙම නැත්නම් අන්වේ ඥාන වලට වැටෙන්නේ නැත්නම් සූත්‍රමය ඥාන වලට. මේ සම්පජඤ්ඤය කියලා කතා කරන්න හදන්නේ තමා විසින්ම ඇති කරගන්න ඥානයක්. ඊගාවට සම්පූර්ණ වෙන්නත් ඕන. ඒ සම්පූර්ණ වීම මුලදී කොහොමඩක්වත් වෙන්නේ මුලදී කරන්නේ ඒ ඥානය තමයි ප්‍රවිෂ්ඨ වෙන එකයි. ඒක එතකොට කියනවා ආදේවණිය කියලා. ඊට පස්සේ අපි ඒක භාවනා කරනකොට තමයි ඔය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ සම්බන්ධව පිළිීමක් ඇති වෙන්නේ. ඊට පස්සේ බහුලීකත කරනකොට තමයි ඔකේ පරිපූර්ණ භාවයකට යන්නේ. ඒ වගේම තමයි ඍජු අත්දැකීමක් වෙන්න පුළුවන්. වෙන්න ඕනේ. සංකේනකෙන් ඔය අර්ථ තුනම දෙනවා. තමා වශයෙන් සම්පූර්ණ ඍජු වෙන්න ඕනේ. පර කියන එක ප්‍රකාශකේන අදහස හුඟක් කාලවට මේ සිංහල දාන කියන්නේ ඒ නිසා විචිත්‍ර වූත් විවිධ වූත් එතකොට සම්පූර්ණ තමන් විසින්ම ඇති කර ගන්නාලාද ඍජුවම අස්පනා පිටම ලබා ගන්නාලාද විචිත්‍ර වූ විවිධ වූ අත්දැකීම. අපි හක්මනේට මේ කියන මේ ගොඩක් ගැඹුරු නැත්නම් විස්තරාත්මක මූල ධර්මයක් තමයි තමයි අපි සක්මන්ට ගත්තොත් අත්පරියන්ක ඉඳලා අපි සක්මන්ට ගියයි කියලා හිතමු. ඒ සක්මනේදී අපි මුලින්ම කරන්නේ වම දකුණ වශයෙන් මෙනෙහි කරන එකනේ. නැත්නම් වම දකුණ වශයෙන් හිත යොදන එක. ඒ විශ්ව යොදාගෙන යනකොට අපිට වැටහෙනවා නම් දැන් යම් ප්‍රමාණයකට සතිය පිහිටනවා. ඒ හැම වමක්ම හැම දකුණක්ම මෙහෙ කරන්න පුළුවන්. දැන් මේ යනකොට පසුගිය වම ලැබූ වාර 15ක් 20ක් විතර හරියටම මෙහෙ කළා හරියටම අහු වුණා. දැන් මේ වම තියෙනවා වම දකින්න බව වම තියෙන බව දන්නවා. ඒ වගේ එකක් නෙමෙයි තව ඉස්සරහට පියවර 10ක් 15ක් මට වම තැබීම දකින්න පුළුවන් වෙයි කියන විදිහේ යම් කිසි ස්පාසාවක් යම් කිසි යහදෙන ගතියක් Tamanට වැටෙනවා නම් ඒ යෝගාවචරයට විපස්සනා කරන යෝගාවචරයට මතක් කරනවා අන්න ඒ කලෙඩිය දැකලා ඒක රස දැකලා පය දෙසරකට මෙනෙහි කරන්න ඔසවනවා තබනවා ඔසවනවා තබනවා එතකොට විචිත්‍ර භාවය වැඩි වෙනවා එක පයක් එක පියවරක් එක වරකට මෙනෙහි කරා වම කියලා දැන් වම ඔසවනවා තබනවා කකුලේ ඔසවනවා තබනවා එතෙන්දි ආයතනක් හිත අර වාගේම වමේ දකුණේ වගේම හිත yaadෙනවා නම් තැම්පත් වෙනවා නම් ඒ යෝගාවචරයට ඒ තැම්පත් බව දැකලා ඒ තමන්ගේ දෙවෙනි පියවරේ සාර්ථකත්වය දැකලා තවත් ඉස්සරහට තවත් විචිත්‍ර කරන්න පුළුවන් ඔසවනවා යවනවා තබනවා කියන මේකට ගිහිලා මුලදී නම් ටිකක් ඒක ඒකට හැඩ ගැහෙන ටිකක් වෙලා යනවා වෙලා කියාට පස්සේ අර වම ලකුණු කරනවා වගේම හොඳට පහසුවට ඔසවනවා යවනවා තබනවා දැක ගන්න පුළුවන් ඊට ඒක තුලත් හොඳට විස්තර කරනවා නේද ප්‍රේස්ටි මාර්ගිනම ඔක හය ආකාරයකට පෙන්නනවා මහසී භාවනා ක්‍රමයේ ප්‍රධාන වශයෙන් කියන්නේ මේ තුනට ගිහිලා එසවීම කියන කොටස තියෙනවානේ ඒකෙත් පුළුවන් නම් ඔසවන මුල මැද අග වශයෙන් තුනට කඩන්නේ කියලා නැත්නම් ඒක තුනට කඩන්න අමාරුයි ඒකේ පියවරවක් නැහැ නමුත් මුල මැද අග වශයෙන් බලන්න කියලා මෙන්න මේ විදිහට හොඳටම විස්තර කරලා හොඳටම විචිත්‍ර කරලා බලන්නේ සක්මනට ගිහිල්ලා විනාඩි 30ක් 40ක් ගියාට පස්සේ. කවදාකවත් අපි සක්මන මුලදී මේ වගේ විස්තර විස්තර මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. මොකද ඒකට ඒ මේ ඉන්ද්‍රිය ධර්ම රත් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම ජන්ම ගන්න ඕනේ. අසක වෙන්න ඕනේ. වෙන විදියකට කියනවා නම් මේ සම්පජඤ්ඤය කියන එක හිතකට පහළ වෙන්න මූලික සුදුසුකම් රාශියක් අවශ්‍යයි. සද්ධාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒකත් මේ ප්‍රසාද සද්ධාව නෙවෙයි ඒක අනිවාර්යයෙන්ම තමන්ම කරලා තමන්ම මේ වගේ අර්ථය දැනගෙන මේ ජීවිතයේදී මට මේකේ ගුණයක් ලබා ගන්න පුළුවන් මම ලබා ගන්න. මේ ලබා ගන්නත් එක්කම මම ඉන්නේ කියලා ඇදහිල්ල තියෙන්න ඕනේ කවුරුත් පිටින් ගෙනලා දුන්න එකක් නෙවෙයි. ඔකප්පන කියන බැස ගන්නාසුළු නිමග්න වෙනාසුළු සද්ධාාවක් තියෙන්න ඕනේ. ඒ සද්ධාාව නිකම්ම නිකම් තිබිලා බෑ ඒක ක්‍රියාවක් සද්ධාවක්. මොකද හැම පියවරක්ම හැම ඉරියව්වක්ම ඉරියාපද සංඥාවක්ම මෙනෙහි කරන මට්ටමට. එහෙම නැත්නම් ඒ ඒ කරන වෙලාවේ වෙන දේවල් බහා සබල මේට මෙහිත යොදන මට්ටමට වීර්ය ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්නම් අර මහසෝනාගේ වගේ කඳ එක පැත්තකට බෙල්ල එක පැත්තකට හිටියොත් එතකොට තමයි අර විදිහට තමයි පටන් ගන්න වැඩි කොහෙද වෙන තැනක ගිහිලා පුරාක් වෙලා අහුවෙලා හිටින්නේ අන්න එහෙම වෙනවා. අන්න එහෙම නොවි උනා ඒව වහාම නැවත හදා ගන්න වෙන්න නම් හැම වෙලාවෙදී මේක පිළිබඳව මේ නම් කිරීමක් මෙනෙහි කිරීමක් අවශ්‍යයි. මෙනෙහි කිරීම කියන එක අදහස් කරන්නේ හිත විතරම කර්මන්නේව තියෙන්න ඕන. යන වේගයක් අනුව ඉරියාපත වෙනස් වෙන වේගයක් අනුව ප්‍රමාද වෙන්නේ නැතුව හිතේ දෙවෙනවා. මෙන්න මේකකොට තමයි මේ සතිය ක්‍රියාත්මක වෙන්න පුංචි හරි අවස්ථාවක් ලබන්නේ. අපි දැන් කතා කරා කොහොමද කෙනෙක් සතිය පිටවුවාම මේ පිටවව දැනගන්න. ඒක වෙනතරම් අපි සද්ධාවෙන් නැවත නැවත යොදාගන්න. යොදවන ගමන් මේ වෙනත් නැවත ඒ කරන ඉරියව් වමන වම දකුණ දකුණ මේකට දැනගන්න ආසළු මට්ටමට පිළියන. ඒකට සතිය පිටියානම් ඒ සතිය පිහිටවපු ගමන් තමයි ඒ තමන් කරන්නේ වම දක්වන්නේ හෝ එසවියට වේවසින් හෝ එසවිය යැවීම තමයි වශයෙන් කරන එක පිළිබඳව ඉතේ එකලස් භාවයක් සම්පස්සම ගුණයක් ඉද ගන්නවා අපි මේකට කියනවා සමාධිය කියලා ඒක චිත් මේ කනික සමාධිය කනමත්තක් තිතික සමාධිය කරනකම් කොච්චර ශීක්‍රයෙන් එසවීමේ මුලැමැදාක දක්න බලමින් හිටියා ඒ තුල පවා ශීඝ්‍ර වෙනස් වෙන රාජකාරී ගොඩාක් තිබුණා ඒ ශීඝ්‍රත්වය අනුවම ඒ ඒ චිත්තක්ෂණේ සමබර භාවයේ තියෙනවා. එතකොට තමයි ඔන්න මේ පහළ වෙන ප්‍රඥාව තුළ තමයි සම්පජඤ්ඤය පහළ වෙන්නේ. අන්නේ සම්පජඤ්ඤය පහළ වෙනකොට ඔහුට හොඳටම තේරෙනවා මේක මමම කරලා ගත් එකක්. ඒ වගේම තමයි ඒ දැනට කෙරෙන දේ අස්පනා අපිට බලලා ඒ මතම එන ප්‍රඥාවක් මේක. ඒ වගේම ඍජු ප්‍රඥාවක්. මේ අතරමැද හිතවිලි තියෙන්න බෑ. මේ අතරමැද සද්ද අහන්න බෑ. මේ අතරමැද වෙන වේසන නැහැ ඍජුවම අරමුණ හිතයි. එසවීමේ අවස්ථාව බලනව හොඳටම එසවීමේ අවස්ථාවේ තියෙන විස්තර පේනවා. සමහරට කොටයක් බරක් උස්සන්නාසි. සමහර සහැල්ලු දෙයක් උස්සන්නාසි. සමහරට ඉබේ ඉස්සෙන්නාසි. මේක අතර විශාල වැඩ කොටසක්. සමහරට පයේ පතුලේ වැටෙනවා. තව සමහර වෙලාවට ඇඟිලි වල වැටෙනවා. තව සමහරට වල්ලු කරේ වැටෙනවා. සමහරකට ධනිහි වැටෙනවා. තවහරට උක්කුල් ඇටි වැටෙනවා. එක එක තැන්වල මේ ලීවර් එකක් උස්සනවා වගේ වැඩේ තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ තේරෙන්න පටන් අර ගන්නකොට මේ තුල වැඩ රාජකාරි ගොඩක් තිබුණාට කවදාකවත් මේ ඇඟිලි වල සිදුවෙන වැඩපිළිවෙල ඒ විස්තර ටික මේ වලලු කරේ සිදුවෙන වැඩපිළිවෙල ටික පැටලෙන්නේ නැහැ. කලවම් වෙන්නේ නැහැ. සම්පූර්ණ වැඩපිළිවෙළවල දෙක දෙක වශයෙන් පේනවා. එහෙම නැත්නම් ඇඟිලිවල වුණත් නැත්නම් පිටිපස්වල යටිපස්වල වුණත් ඒ වෙනස් දෙක හොඳට තේරෙන්න පටන් ගන්නවා. කොච්චර විචිත්‍ර වුණත් කොච්චර විවිධ වුණත් මේ මතුවෙන එකක් එකක් අතර රණ්ඩුවක් දබරයක් අච්චලවිලක් නැතුව හොඳට සාංශුද්ධයෙන් පේන්න පටන් ගන්නවා. ආන්නේ පටන් ගන්නකොට තමයි අපරණ තේන පටන් අරගන්නේ මේ සිද්ධියට මොන්නම තාලකින්වත් ඇඟිලි ගැසීමක් නොකර සිද්ධියට සිද්ධිය විදිහට මේ යන්න ඇරලා අපිට සම්පූර්ණ සද්ධාවේ දියුණුවක් මේ වීර්යයේ දියුණුවක් සතියේ දියුණුවක් සමාධියේ දියුණුවක් ප්‍රඥාවේ දියුණුවක් සිද්ධ වෙනවා මෙතන සතිපට්ඨානයේ වැඩි වියපත් වීමක් සිද්ධ වෙනවා. සතිපට්ඨාන භාවනාවේ ඇඟට අල්ලන්න පටන් ගන්න තැනට එනවා. අපේ පංච කෙල්ලනකොට බෙල්ල දාන කරන සල්ලම් වෙනවා කියන එකක් තියෙනවා. ඊට සල්ලම් වෙන්නේ නැත්නම් ඊට ගන්නේ නැහැ පෙතට. අන්න ඒ වගේ තමයි අපි සල්ලම් වෙන්නේ අපි මෙතෙන්ට අපි ලිංගික ජීවිතේ පරිණතයට පත් වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ අමුතු පරිණතයක පත්වීමක් වෙනවා. ඒක මේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ඉමස්සපන බික්කු ඉමස්සපන බික්කුනා සම්පජඤ්ඤං සත්තුපලද්දින් සත්ූපලද්දින් Taman සතෙක් මේ පුද්ගලයෙක් කියලා හිතන අදහස හැලෙනවායි කියලා තියෙනවා. අත්තද අත්ත සංඥා උග්ඝාටේදී. ආත්ම සංඥාව උගුරලාන. අපි හතියටම අර පයේසෙවි මේ වැඩපිළිවෙලත් එක පුදුම නිමග්න වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ආනේ නිමග්න වීම තුළ ඒ පරිවිශීමේ ක්‍රියාවලියේ තියෙන උණුසුම් ගති, සීසීල් ගතිය, ඇදෙන ගති, පද කරන ගති, බර ගති, හැලු ගති පුදුමාකාර තොගයක් පේන්න පටන් ගන්නවා. පටන් ගන්න පය ඔසවන්නේ ඉස්සර වෙලාම ඒක ඇති වුණා. ඒක දිගට සිද්ධ වෙලා ගිහලා පය ඇසීමේ වැඩේ නතර වෙනවත් එක්කම ඒ ක්‍රියාවලිය හොඳට පේනවා. ඊට පස්සේ ඒක මේ හැරෙනවා. මේ සම්පජාන්නේ කියලා කියන්නේ එක පුංචි ඉරියව්වකින් තව ඉරියව්වකට හැරෙනවා. යැවීමේ වැඩ පිළිවෙලකට යනවා. යැවීමේ වැඩ පිළිවෙල පුරාම මේ මුලදී, මැදදී, අගදී අර සත්ූපලද්ධිය මේක සතෙක් මේක කරන්නෙක් ඉන්නවා කියලා වෙනුවට කෙරෙන බව සතෙක් කරනවා නෙවෙයි ආත්මයක් තියනවා නෙවෙයි යවමි කියන එකක් නැහැ යනවා කියන தත්ත්වය තමයි සිද්ධ වෙන්නේ. යව මේ කිව්වොත් මම යවමි. එහෙම එකක් නෙවෙයි යනවා. යවීම වේන මේ ක්‍රියාවට හිත ගියාම තමයි තේන පටන් අර ගන්නවා. මෙන්න මෙතෙන්දී ඒ ක්‍රියාවයි ඒ කියන්නේ ඒ බලන වෙන ක්‍රියාව දිහා බලන හිතයි ක්‍රියාවයි අතර කිසිම වෙනසක් නැහැ. එහිම නිමග්න වුණා වගේ පේන්න පටන් ගන්නවා. ආන් මේ වෙලාවේදී යැවීමට කැමැති හිතක් දැක ගන්න පුළුවන් නම් ඒ හිතයි ඒ හිත මෙනෙහි කරන හිතයි ඒ දෙකම කවදාකවත් නොතිබෙච්ච විදිහේ ඒකාත්මී භාවයකටපත් වෙනවා. ඒක අතුවා විස්තර කරන්නේ ආරම්මනංච හෝති සතිපට්ඨානං චේව කියලා. ඒක ඉදිරි භාවනා සඳහා පුදුමාකාර විදිහට අරමුණු වෙන්න පටන් ගන්නවා. විපස්සනාවට හැදලා දැන් විපස්සනාව Java කැවෙන්න පටන් ගන්නවා එතනදී. ඒ Java කැවෙන්න පටන් ගන්නවත් එක්කම සතිය පිහිටවීම සම්බන්ධයෙන් සතිපට්ඨාන සම්බන්ධ සතිය පිහිටවීමේ විශාල විශ්වසනීය භාවයක් එක චිත්තක්ෂණයෙන් තව චිත්තක්ෂණයට අල්ල යන ගතියක් එන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට ඒ සතිපට්ඨාන ගෝචරය තුල කියන ඉරියව් හතර තුල ඒ තමන්ගේ නීතියව දැනගෙන යනවා නම් ඒ පුද්ගලයාට පුදුම විදියේ මේ කෙරෙහි මෙතෙක් කල තිබුණු මම යනවා මම යවනවා ආදී වශයෙන් දේවලුත් නැතුව මෙනෙහි කරනවා ආදී වශයෙන් දේවලුත් අවශ්‍ය නැතුව ඔක්කොම දේවල් ඉබේ සිදු වෙනවා රූපඩයක් වෙදිනවා වාගේ එහෙම නැත්නම් ඒක ඉබේ කෙරෙනවා වාගේ වැටෙනවා පුදුමාකාර විස්තර තුනක් ඒකේ තේරෙන පටන් ගන්නවා මේ විස්තර ඇතුළත තියෙන මේ මේ භාෂාවක මේවා ලියලා තියෙන එකයි මම මේ නැවත නැවතත් අවධානය කරන්න ගන්නේ මේවා දෙකක් අතර ගැටීමක් නැති බව මේ සම්පජන්යේ තියෙන විශිෂ්ටම ලක්ෂණය තමයි. කම්පන ගති පෙන්නවා ඒක චලන ගතිත් එක්ක කවදාකවත් පැටලෙන්නේ නැහැ. උණුසුම් ගති තේින පටන් අර ගන්නවා ඒක සීතල ගතිත් එක්ක පැටලෙන්නේ නැහැ. වැඩ රාජකාරි ගොඩක්. නැත්නම් පුංචි අංශු කියලා කෝටි ගණනක් ක්‍රියාත්මක වෙනවා. ඕනේ මේකට හිතියොසල බැලුවොත් ඒක ඒ ළඟින්ම එතනම ක්‍රියාත්මක වෙන තව අංශුවක් එක්ක පටලැවිල්ලක් එන්නේ නැහැ. හොඳට විචිත්‍ර භාවයේ සහ විවිධ භාවයේ තේරෙන්න පටන් ගන්නවා. ඒ වෙලාව හොඳට තමයි ඒ සම්පජඤ්ඤය හොඳට ක්‍රියාත්මක වෙනවා නම් ඒකට ආසන්නම ක්‍රියාත්මක වෙන එක සතිය සතිය නිසා සම්පජඤ්ඤය පහළ වෙන්නේ ඒ සම්පජඤ්ඤයට තේරෙන පටන් අර ගන්නවා මේ එක චිත්තක්ෂණ තව චිත්තක්ෂණයට සම කරන්න බෑ ඒ නිසා පටන් ගන්න පය නෙවෙයි පොසවලා ඉවර වෙනකොට ඒක ඇතුළ තුළ විශාල මේ නැවත යලි සකස් කිරීම සිද්ධ වෙනවා ඊට පස්සේ මැදදී වෙනස් අගදී වෙනස් ඊගාට යවන විට වෙනස් තබනකොට වෙනස් වම එහෙම කරුවා දකුණේදීත් එහෙම. ආන්නේ විදිහට මේ වැඩ පිටවල ඇතුළත ඒ ඒ ධාතු කොටස් පුදුම විදියට තම තමන්ගේ රංගනයක් පෙන්වන්න පටන් ගන්නවා. මුළු වේදිකාවම පිළිලා. නමුත් කවදාකවත් ඒක ඇතුළත ගැටීමක්වත් ඒ මතුවෙන ඕනම ශක්තියක මේ මතුවීම මේ පැවසීම මේ නැසීම කියන මුලැමැදාගේ නැති භාවයකොත් නැහැ හැම එකක්ම ඒ තමන්ගේ මූලික ලක්ෂණ ටික පෙන්වන්න පටන් ගන්නවා. ධාරේති इति ධම්මෝ කියන විදිහට ඒ පඨවි ධාතුව පඨවි ධාතුවේ ගති ලක්ෂණ පෙන්වනවා. ඉතින් අපි ආහුඳුරට විස්තර කරනවා. ඔසවනකොට ඒ වායෝ ධාතු තේජෝ ධාතු ක්‍රියාත්මක වැඩි වෙනවා. පඨවි ධාතු ආපෝ ධාතු ගතු අඩි වෙනවා අඩු වෙනවා. එතකොට උඩට උස්සන ගතිය එනවා. යවනකොටත් ඒ වායෝ ධාතු ගති තේජෝ ධාතු ගති වැඩි. ඒ පඨවි ගති ආපෝ ගති අඩුයි. පහත් කරලා පොළවේ හැපෙනකොට ඔන්න පටලි ගති, ආපෝ ගති වැඩි වෙනවා. අර වායෝ ගති, තේජෝ ගති අඩු වෙනවා. මේ විදිහට මේ වගේ පුදුම හරිම හීල, කීකරු සංසිද්ධියක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට හොඳටම තේරෙනවා මේකට මම අරිංග ගත්තොත්. මේක මම කරනවා කියන තැනට ආවොත් එතන ඉඳලම මේක අවුල් වෙනවා. අර සම්පජඤ්ඤයක් නැති වෙනවා සතියක් නැති වෙනවා වීර්යයක් නැති වෙනවා සමාධියක් නැති වෙනවා සියල්ලම අවුල් වෙනවා ඒ නිසා මෙතෙන්දී අත්‍යන්ත සාධකේ තමයි මෙන්න මේ විදිහට ඇති කරගත්ත මේ සම්පජඤ්ඤය නැත්නම් මේ ගැම්ම එක දිගට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට එක දිගට යන්න පටන් අරගත්තොත් මමෙන්තොර මගෙන්තොර හුදු නිරීක්ෂණයක් එන්න පටන් ගන්නවා මෙන්න මේ වෙලාවේදී මේ අකණ්ඩ වීර්යයක් අර නිවැරදි එල්ලයක් කියන එක ක්‍රියාත්මක වෙනවා. යෝගාවචරණ කරන දෙයක් නැහැ. මෙන්න මේ ක්‍රියාත්මක බව දැනගන්න වෙලාව තමයි ශ්‍රද්ධාව පහළ වෙන්නේ. මෙතෙන්ට නිකන් අපි ගොඩක් පුද පූජා දීලා පහු මේ කරන්න තියෙන දේවල් දීලා ගොඩාක් වැඩ කරලා තියෙනවා. නමුත් මේ චිත්තක්ෂණය ආවට පස්සේ ඒ සේරම පදන් වෙනවා. එකම ගැම්මකට එන්න පටන් අරගත්තට පස්සේ එතන පවතින මේ එක චිත්තක්ෂණයක ගත භාරය ඊගාව චිත්තක්ෂණයට අත නෑර ධිකතෝම අඛණ්ඩ වීර්යය යෙදෙන හැටි ඒ වගේම හැම වෙලාවෙදිම හරියටම පරිවිරාණයකට විසිකර වුණාට අහුලක් වගේ වරදින්න නැතුව ගන්නවා හරියටම එල්ලට හිටින්න පටන් ගන්නවා ආන්න එතකොට තමයි මේ විපස්සනාවට හැරවීම නැත්නම් මේ විපස්සනා ලෝකයට අපි විවෘත වීම එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂය කියන මම මාගේ වම දකුණ ඒව ඔක්කොම අත හැරලා මාට මෙනෙහි කරගන්නත් බැරුව කියලා හරියටම ධර්මයට මුහුණ දෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි සතියෙන් සම්පජඤ්ඤයට හැරවීම. ඒකවල සතිපත්තහනෙත් එතන සිද්ධ වෙනවා විපස්සනාව සිද්ධ වෙනවා. නැත්නම් සතිය හොඳටම පිහිට වීමත් ඒ අනුවම ඒ ස්වභාව ලක්ෂණ කියන එක සංතති ලක්ෂණය බවට හැරෙන්න සම්දිස්ථානේ මේ දෙක අතර මැද තියෙනවා. ස්වභාව ලක්ෂණ කියලා කියන පුද්ගලිකව අපිට පටවි ලක්ෂණ දාන ගන්නවා. තේජෝ ලක්ෂණ මෙහෙමයි. ආදි වශයෙන් දර ගන්නවා. ඒවට තියෙනවා ඒ වටම ආවේනික සුවිශේෂ පෞද්ගලික ලක්ෂණ. පටවි ලක්ෂණ කවදාකවත් කොච්චර බුදුරු පහල වුණත් නැතත් ආපෝ ධාතුවත් එක්ක පස්වා ගන්න නෑ. පටවි ධාතුව පටවි ධාතුවමයි. ඒ වගේම තේජෝ සාතු ගතිය ඒ බුදුරජාණන්සලා පහළ වෙලා හිටපු කාලේ මේක විකයි නැති කාලේ එකයි ස්ත්‍රීන්ට එකයි පුරුෂයන්ට එකයි පැවිද්දන්ට මොනම දෙයක් නැහැ පටවි පටවීමයි මෙන්න මේ විදිහට එක එක ධාතුක තිබුණේ ස්වභාවික සුවිශේෂ ඒකටම ආවේනික ලක්ෂණ බොහෝ ගාණක් මේ එසවීමේ ක්‍රියාවලිය තුල දිගටම පේන පටන් අර ගන්නකොට මේ ඔක්කොටම ඔක්කොම එකතු වෙච්ච හුදු ප්‍රවාහයක් පමණයි තුමක් නගින්න වගේ දූවිලි රංචුවක් වැඩ කරනවා වගේ පරිවිරාණක් ගිල්ලා යනවා වගේ මේ ප්‍රවාහයේ දිගට යනකොට තමයි අර අඛණ්ඩව ඊටේ යෙදවීම ඒ වගේම නිවැරදිව ඒට යෙල්ල කිරීමක් කියන්නේ මෙන්න මේක ආනාපානේ නොවෙනවා නොවේ ආනාපානෙත් මේක සිද්ධ වෙනවා නමුත් මේ සක්මනේදී හරිට වැඩිය බොහොම විචිත්‍රව සිද්ධ වෙනවා. මොකද එසවීමේ ක්‍රියාවලියෙන්, යවීමේ ක්‍රියාවලියෙන්, යවීමේ ක්‍රියාවලියෙන්, තැබීමේ ක්‍රියාවලියට ඊගාවට දකුණට, දකුණින් වමට, ඒ වාගේ මේ එසවීමට කැමැති හිත නැත්නම් චේතනාව ඊගාට එසවීමේ ක්‍රියාවලිය. යවීමේ චේතනාව, යවීමේ ක්‍රියාවලිය, තැබීමේ චේතනාව, තැබීමේ ක්‍රියාවලිය කියන තාමත් විචිත්‍ර වැඩ පිළිවෙලක් යන්නේ. නමුත් හිත මේ මට්ටමටම ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔය ශක්තිය තමයි අපි සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේ සම්පජඤ්ඤය ආවට පස්සේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියන විදිහට ඒ පුද්ගලයාට මේක හොඳට පළපදියම් වුණා නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා හොඳටම තේරෙනවා මේක මෙතෙක් කලුත් මෙහෙමම තිබිලා තියෙනවා. මොකද අපි දැකලා නැහැ. ඔබට දකින්න පුළුවන් උනේ නැහැ. ඒ මොකද හේතුව අර කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් ඒ වෙලාවට පෙළ ගහිලා නැහැ. එකලස් වෙලා නැහැ. එකලස් වුණා නම් මේ පේන ගතිය වළක්වන්න පුළුවන් జగතෙක් ලෝකෙත් නැහැ. ඒ වගේම තමයි මේ අපි මේ සම්පජාඤ්ඤ අවස්ථාවේදී දකින්න ස්වභාවය භාවනා නොකරන කෙනාගේ සත්‍ය ඕකමයි. එහෙම වෙන විදිහක් ඇත්තේ නැහැ. ඒකෙත් එහෙමයි. ඒකෝට බහිද්ධා පුද්ගලයා දිහා බැලුවත් ඒ පුද්ගලයාට තේනවා මේ බහිද්ධාව අපි දකින්න පුද්ගලයාගේ සති සමාධි නැත්නම් සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා එකලස් වුණා නම් ඔහුට දැනගන්න පුළුවන් මේක ඇතුලේ ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් පමක් ලකුණක් නැහැ මේකේ තියෙනේ ධාතු ධාතු වශයෙන් ප්‍රකාශ වෙන ගතිය. නමුත් ඔහුට ඒ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා නැති නිසා ඔහු හිතාගෙන ඉන්නවා යන්නේ කින්නවා. යන තැනක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට යනවා ආදි වශයෙන් විශාල දෘෂ්ටිගත වීමක් වෙනවා. යම් වෙලාවකට අපේ සම්පජාඤ්ඤය දිනු වුණා නම් අපට වැටහෙනවා ඒ පුද්ගලයා හැම හිතන එක සාධාරණයි. ඒ මොකද යාගට ඉන්දිය ධර්ම පෙළ ගැහිලා නැහැ. සම්පජාඤ්ඤයට අවශ්‍ය කරන නාම ධර්ම ටික පෙළ ගැහිලා නැහැ. නමුත් Tamange පෙළ ගැහුනොත් Tamanට තේරෙනවා ඒ පෙළ ගැහිච්ච මගේ ශරීරයේ සිදුවෙන මේ සම්පජාඤ්ඤය විචිත්‍ර විවිධ කොටස් විතරක් නෙවෙයි භාවනා නොකරන කෙනාගෙත් මේක මෙහෙම තියෙනවායි කියලා අජ්ජත් බහිද්දා කියලා අමුතු ගැළපිල්ලක් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ එසවීමේ ක්‍රියාවලිය, යැවීමේ ක්‍රියාවලිය, තැබීමේ ක්‍රියාවලිය කියන මේ විස්තර හැම දෙයකම ඒ පුංචි පුංචි කොටස් වලට ඇදුවත් ඒ හැම එකක්ම ඇතිවීමක් කියනවා. ඊගාවට ඒව එතනම නැතිලා යනවා. ආය ඇති වෙනවා ආය නැති වෙනවා. මෙන්න මේ ප්‍රවාහයක් නිසා සමුදේ ධම්මානුපස්සීවා කියන විදිහට හොඳට ඒකටම හිතලා බැලුවොත් බුදුජානක වහන්සේ දේශනා කරපු විදිහට උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන විදිහට ඕනම දෙයක් ඒක අපිට ඇගෙන්නේ ඒක අපිට දැනෙන්නේ ඒක අපිට ගෝචර වෙන්නෙම ඒකට වෙනම විපත්‍යක් වෙනම ප්‍රවත්මක් සහ වෙනම නැතිවීමක් තියෙන නිසා ආන්නේ මේ උපාදිතී භංග කියන දේවල් බලනකොට මේ සමුදේ පැත්ත සමහර වෙලාවට අපිට හොඳට පේනවා සමහරලාට ඒක අය පැත්ත පේනවා. නමුත් මෙවුවා අපි ඒ බලන දෘෂ්ටි කෝණය මිස ඒවා නිතරම සිද්ධ වෙන්නේ සමුදේ වය ධම්මානුපස්සී කියන විදිහට ඒ එකම ප්‍රවාහයක් විදිහට. ආනේ විදිහට මුළු කයේ අපි මෙතුආකල් නොදක්ක විදිහේ මේ අතුලාන්තයක්. මේ විදිහේ සම්පජාඤ්ඤයක්. මේ විදිහට ඇති වෙන්න නම් අවශ්‍ය කරලා තියෙන්නේ ඒකට අදාළ වෙන්නා වූ අර කලින් අපි දිනු කරගෙන ආපු ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මූල ධර්ම එකතු වීමයි. මේ නොත් ඉතාමත් වැදගත් කාරණාව සිද්ධ කරන්නේ මේ සතිය මේ සතිය ඉදිරිපත් වුණා නම් අපි මේ විස්තර සහිතව ගැඹුරින් කොච්චර සම්පජන්‍ය කෙරුවත් කතා කෙරුවත් ඕකෙන් භාවනාවට වැඩක් නැහැ භාවනා කරන්න තියෙන්නේ සතිය ඇති කරලා දෙන එකයි සතිය ඇති කරලා දුන්නාට පස්සේ සම්පජන්‍ය ඉබේ පහළ වෙනවා නමුත් මම කියනකොට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේකට අපි කියනවා මජ්ජේ කල්යාණේ කියලා. ආදි කල්යාණේ කියලා කියන්නේ මේ බුද්ධ ආගමේ තියෙන මේක තමයි සූත්‍ර පිටකේ කියන්නේ ආදි වශයෙන් අපි ලබන මූලික දේ. නමුත් ඊට වඩා මේ මජ්ජේ කල්යාණයේ වශයෙන් මෙව අපිට අත්දකින්න පුළුවන්. අත්දකින්නේ මොනවද? මෙච්චර විෂිතුරු සහිත සම්පජන්ණයට අවශ්‍ය කරලා තියෙන්නේ සති ධාරාව අකණ්ඩ වෙන එකයි. සති ධාරාව අකණ්ඩ වුණොත් ඒකේ ප්‍රතිඵලය තමයි සම්පජන්ණය කියන්නේ. සම්පජන්ණය නම් බොහොම විස්තරයි. සම්පජඤ්ඤය නම් බොහෝම දිලි ගන්නවන සුළුයි. නමුත් ඒක කරන්න බෑ. ඒක කෙරෙන දෙයක්. අපි ඉදාගත්තන උපමා විදියට ඉදිකට අපි හසුරුවා ගත්තොනම් ඉදිකට යන තාහට පිටිපස්සෙන් එහාට වැඩ නැමෙන්න පුළුවන් නූල් ඇවිල්ලා මැස්ම කරලා දෙනවා. නිසා අපිට අවශ්‍ය කරලා තියෙන මැස්මේදී ඉදිකට හසුරුවන එකයි. නිසා සතිය යම් කිසි වෙලාවක ආනාපාන සතිය ඉඳලා සක්මන් භාවනාව හෝ වෙන ඉරියව්වකට යනකොට සති ධාරාව එක දිගට යන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ සම්පජාඤ්ඤ කටයුතු සිද්ධ වෙනවා. හැබැයි එහෙමම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එකත් සුද්ධ කරලා දෙන්න ඕනේ. මොකද සරුවචනanse පහළ වෙන්න ඉස්සර මෙහෙම හිතපැත්තන කවදාකවත් එහෙම පහළ වෙලා නැහැ. මොකද ඒ ඇත්තම බනහලා තිබුණේ නැහැ. එයත් වෙමයි විශ්වාසය ඇති කරගෙන තිබුණේ ධර්ම සාකච්ඡා කරලා තිබුණා ආදර්ශ චරිත දැකලා තිබුණේ ඒ නිසා සමහර වෙලාවට මේ වගේ දෙයක් ආවට ඒක මේ ගිහිල් වල බේත් ගන්න බැරි ඇඟ වේවුලන ගතියක් දැනෙනවා මොකක්ද දන්නේ මේ මේ කියලා බේත් ගන්න දැන් දුණත් ඔය සීල සමාධි සීලෙන් එහෙම පිටනතුවම කරන්න පටන් අරගත්තොත් ඔය ඔසෝන යවන සමන පැත්තේ එහාට ගිය ගමන් සක්මනේ විසි වෙන්න පටන් ගන්නවා එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා සක්මන් කරගන්න බැරි වෙනවා පඬිජයන්ට ඒ දන් දෙබෑ යන්න බැරි වෙන කතාව වෙනවා. නමුත් අර මේ මේ වගේ හොඳට දැනගත්තොත් මේවා සිද්ධ වෙන්නේ මේ වගේ කලෙලියක් මේ වගේ භාවනාවේ කලෙ වෙන්නේ Taman ජීවු කරගත්ත සම්මා ආකාරයෙන් ජීවු කරනද්ද මේ ඉන්ද්‍රිය ධර්ම නිසයි කියලා දැනගත්තොත් අපි ඒකට හිතේ ශක්තියක් දීලා හිතේ ගැම්මක් දීලා හිතා ගන්නවා මේ භාවනාවෙන් එන දෙයක් සමහර ඇත්තන් මේ වෙලාවේදී ඔළුව තොන්තු කරන ගතිය. සමහරට ඉඳ ගන්න හිතෙනවා. මේ මොකද වෙන්නේ මම දැන් පාලනය කරනවත් නෙමෙයි පාලනය වෙනවත් නෙමෙයි මේක පුදුමාකාර විස්තරයක් පේන්න පටන් ගන්නවා. අහලා තියෙනවා නම් බණ සාකච්ඡා කරලා තියෙනවා නම් අදහනවා නම් මේ ජීවිත බුදුහාමරගේ ධර්මයේ සජීවිතයක්. ඒක මේ ජීවිතේට කියාපු දෙයක්. පොත්වල ලියලා වන්දනා කරගෙන ඉන්න දෙයක්වත් හඳුන් කුරුපත්තු කරගෙන ධම්මරත්නයට වඳින එකක්වත් නෙවෙයි කියලා. අන්න ඒ බුද්ධලාට එතෙන්දි විශේෂ පැහැක් කරනවා හැබැයි ඉන්නවා. මේක ඉස්සරහත් මෙහෙම වෙන්න ඇති. මම මේක අගය කරේ නැහැ. මම හිත ඇහිති මේ මෛත්‍රී බුදුහාමුදුරට සියලු නාම එකම ධර්ම මණ්ඩපයේදී බුදුන් ඇසීමේ සාදු කියලා නිවන් දකිට ලැබෙයි කියලා බලාගෙන හිටියා. කවදාකවත් වෙන්නේ නැහැ. මේ ටික කරන්නේ නැතුව තම තමන් වශයෙන් මේ සම්පජාඤ්ඤ ධර්ම පහළ වෙනකොට ඒකට මල් මාලයක් ඇති කරලා අපි සාදරයෙන් පිළිගන්න තරම් සත්පුරුෂ නොවුනොත් අපි අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා මේ ධර්ම વિશે. ඒ අනුව බලනකොට නම් සම්පජාඤ්ඤ පිළිබඳ බණ හිම හොඳයි. නමුත් ක්‍රියාශක්තිය අතින් සම්පජාඤ්ඤයට අපිට කරන්න දෙයක් නැහැ. අපි කල යුත්තේ ඒකට අදාළ වෙන්නා වූ සතිය පිහිටවීම. ඒ සතිය පිහිටවන්නයි වීර්ය අවශ්‍ය කරන්නේ. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේ. මෙතන අවශ්‍ය කරන නික්කම ධාතු කියලා කියන්නේ මේ ගත්ත මේ ධූරය, ගත්ත වගකීම, මේ ගත්ත සතිය පිහිටවීම. අත්ත නෑර අතරක් නොතබා සතතාභ්‍යාසෙන් දිගට කරගෙන යන්න ඕන. ඒ සඳහා ආධුනිකයට පුදුමාකාර ශක්තියක් හදන්න වෙනවා. නමුත් ඒක මැද්දාවට කියලා ඔය මධ්‍යේ කල්යාණයේ කියන විදිහට කියලා ඕකප්පන සද්ධාදී සද්ධාවේ මැද මට්ටමටත් ඇවිල්ලා වීර්යයේ ඒ පග්ගහිත විරිය කියන මට්ටමටත් ඇවිල්ලා සතියෙත් අඛණ්ඩ සතිය පිහිටුලා ගියාට පස්සේ තේරෙනවා මේක අතහැරියොත් මං අනිත් දවසේ මේක පටන් ගන්න කොච්චර මුලක ඉඳලා පටන් ගන්න වෙනවද කොච්චරක් මට ආයෙ ලෑස්ති කරන්න වෙනවද මේ බිම් සකස් කෙරේ ඊට වැඩිය මේ වෙලාවේ තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් මට මේ සම්පජාන්‍ය දිගියේම මේ මේ සක්මන කරන්න නැත්තම් තව දවසක වැඩ දවසක වැඩක ලාභය හම්බ වෙනවා ආන්නේ විදිහට මේ වෙන්නේ වෙන්න හදනකොට ඒ පුද්ගලයා තුර මේ අඛණ්ඩ වීර්යයක් නිවැරදි එල්ලයක් එල්ල වුණාට පස්සේ එකතු වුණාට පස්සේ ඇතුළත පුදුමාකාර විදිහේ මේ ආධ්‍යාත්මික ශක්තියක් එන්න පටන් ගන්නවා ඒ වගේම මේ වෙලාවේ කායික වෙහෙස තිබුණත් පිටින් සද්ද ඇහුණත් හිතවිලි ආවත් ඔක්කොම දරාගෙන හරි අර ගත්ත එල්ලේ කඩා ගන්න නැතුව දිගට මේ සම්පජඤ්ඤ පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අපි මේ ධර්ම වෙනුවෙන් කරන දේ. කරන උසස්ම දේ. එතකොට ඊහා සමාන ප්‍රදේශයකින් ධර්මය අපිට සලකනවා. මොකද්ද සලකෙල? කොච්චර දේවල් ලක්ෂ කියලා කෝටි වාර වලින් මේ දේවල් මතුන තුර කිසිම පටලවිල්ලකින් තොරව කිසිම වියවුලකටපත් නොවි එකින් එක එකින් එක තේරෙන පටන් අර ගන්නවා. එතකොට අර ස්වභාව ලක්ෂණ වශයෙන් සුවිශේෂකමින් දක්ව පටවිය ආපෝ තේජෝ වෙනුවට ප්‍රවාහයක් පේන්න පටන් ගන්නවා. මේ ප්‍රවාහය එනකොට සත්වෝපලද්දී පජාති. Taman සතෙක් කියන හිටපොතේ හැදෙනවා. අත්ත් සංඥා උග්ඝාටේ. ආත්ම සංඥාව ගලවලා යන උගුල්ලා වැඩ උගුල්ලා දානවා. ආනේතෙන්ට යනකොට තමයි තේරෙන පටන් අරගනවා දැන් නම් මේ පටිසෝතගාමී කියලා සර්වඥාසේ දේශනා කරලා තියෙන ගඟ දිග පහළට පීනන කෙනෙක් නෙවෙයි. උඹ දිග ඉහළට ජීවන අපාන පීනන යෝධ පුරුෂයෙක් වාගේ. සමහර තේරෙන පටන් ගන්නවා දැන් නම් ඔන්න කලින් ගියා දැන් ඉතින් කොටේ පලා ගන්න පුළුවන්. නැත්තම් ගලකට ගහන කර ගහන ගහන ගහන යනකොට කුල්ලිඩි පාර හොඳට තේරෙන බණ ගන්න දැන් නම් ඇලුනා. තාම පේන්න නැහැ. නමුත් මේ පාර වදින බොල් අඳින්න ගන්නවා. දැන් ජයග්‍රහණේ පාරක් වැටෙනවා කියලා. ආන්නේ වගේ මේ සම්පජඤ්ඤේ පීඨයට පස්සේ තමයි සතිය විපස්සනාවට හැර වෙන ගතියෙන්නේ. ඊට පස්සේ ඕජා වෙන්න ගන්නවා. මෝදු වෙන්න පටන් ගන්නවා. කරන කරන පාර මේ එක එක ධර්ම කියලා කෝටි වාර වලින් ඇවිල්ලා රැස්ලා කටයුතු කරා. ඒ ධර්ම වලට හැංගෙන්න බෑ. ඒ ධර්ම ආපුවාම ඒ ධර්ම ආපු බවට ලකුණු තියෙනවා. ඒ ලකුණු නිරීක්ෂණය කිරීමේ ශක්තිය අපෙන් කාටවත් දුරු කරන්න බෑ. ඒක දුරු කරන්නේ නැතුව අපි ඒක දිහා බලනකොට ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම සංසාරේ ඔන්න මේක තමයි බුදුහාමුදුරුවෝ නැත්තම් බුද්ධ ආගම තුරන් වහන්සේලා අනිච්චයි කියලා කිව්වේ. කිසිම පැතිකඩ දෙකක් කිසිම චිත්තක්ෂණ දෙක සමාන නැහැ. එසවීමේ ක්‍රියාවලිය තුළ පුදුමාකාර වැඩ ගොඩක් තියෙනවා හේරම සම්තතියක්. ආන්නේ සම්තතිය දැක්කට පස්සේ තමයි ඇත්තට මේ සම්තතිය දකින්න දිගට ගමන් කිරීමමයි මේ ගඟ දිගේ ඉහළට පීනනවා කියලා කියන්නේ. ප්‍රවාහය පාගන යන එක. මේක බලාගෙන ගියොත් නැත්නම් මේ සම්තතිය හුරු දෙයක්. නැත්නම් Tamange නිවස වාගේ, ගෙදර වාගේ කරගෙන සංසතිය බලන හිටියොත් මේ වගේ දෙයක් බලනකොට එකම චිත්තක්ෂණයක්වත් අපිට ස්පර්ශවත් දෙන්නේ නැහැ. අපි නිදාගෙන හිටියත් අපි වෙන අසතියෙන් ගත කරත් මේ ප්‍රවාහයේ දිගට තියෙන ඇත්තම කියනවා නම් උන්නෝක දකින්නට බය නිසා තමයි අපි අනුන්ගේ දේවල් බල බල ඉන්නේ. ඔක දැකපු දවසේ පේන්න තියෙන භූතයක් දැක්කා වගේ. හොල්මනක් දැක්කා වගේ. ප්‍රകෘතිය දැක්කොත් මේ වගේ සූදානමකින් තොරව ඕක ඇත්තටම පේනවලු මරණ මොහොතදී පරිස්සම් වෙන්නේ ඒ නිසා. ඒකයි අපිට එතෙන්දි තමයි අපිට හිතා ගන්න බැරි නේ අම්මගේ බඩක් අල්ලයිද යකෙක්ගේ බඩක් අල්ලයිද තිරිසනෙක්ගේ බඩක් අල්ලයිද විශ්වාස කරන්න බෑ. මොකද ඔතන ගියාම පස්සේ කරකොලත් ඇරියවා. දැන් ඒකයි බුදුරජාණන්සේ දේශනා කරන හයි හති තියෙන වෙලාවේ කොණ්ඩේ කළු පාට තියෙන වෙලාවේදීම ඇහ කන පේන වෙලාවේදී කරුණා කරලා මේක පොඩ්ඩක් හොඳට බලලා ඒක දැනගෙන ඔය දැනගත්තත් නැතත් ඔය සිද්ධිය සිද්ධ වෙනවා. ඔක නොදකින තාක්කල් අපි මේ ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදාගෙන හොඳ නරක වශයෙන් බෙදාගෙන මේක ඕස්ට්‍රේලියාව මේක ලංකාව කියලා හදාගෙන ඉතින් මේ දේවල් කර කර හිටියට කවදා හරි ඔක අතාරින්න වෙනවමනේ. වෙච්ච දවසට මොකද වෙන්නේ? මෙතෙන් එනකොට ලොකු චක්කමක් ලොකු කලබගෑනියක් වෙනවා මෙච්චරම බරපතල වැඩකට කොහොමද අපි චීන්දුවක් ගන්නෙ කියලා. ඒක හොඳම වැඩේ තමයි භාවේති භාවුලී කරොත් නැත්නම් ආශේවේති භාවිති භාවුලී කරොති කියන විදිහට මේ මේ තරම් වේගයක් ඔය මොනම යන්ත්‍රාකාරයකවත් එහෙම නැත්නම් මොනම මේ අණු පරමාණු වලවත් ඇත්තේ මේක දකින්න නැතුව ඇත්තට මේකට තියෙන බය නිසායි මේ තරම්ම බාහිර රූප බලන්නේ මේ තරම්ම බාහිර ශබ්ද වලට කැමති මේ තරම්ම බාහිර ගන්ධ රස බලන්නේ ඇතුළට බැලීමට ඉන්සයිට් කියලා බෙන්ග්‍රීසියෙන් කියන විපස්සනා කියන ඇතුළට හැරුණා නම් ඉතින් අර ගොඩාක් දේවල් එකලස් වෙන්න ඕන. සද්ධා විදි සති සමාධි ප්‍රත්‍ය වගේ ඒ සම්පජාඤ්ඤය පහළ වෙන්න අවශ්‍ය මූල ධර්ම එකතු වුණා නම් මේක වළක්වන්න බෑ. මේක මේ මේ බුදුහාමුදුරන්ටයි සිටියක්වත් එහෙම නැත්නම් වෙන කෙනෙකුට වළක්වන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක බලන්න ඕනකම අවශ්‍යයි. නමුත් අර කියන විදිහේ ගුණ ධර්ම රාශියක් පෙළ ගැසිලා ආවනම් එදාර්ථයට එන්න පටන් අර ගන්නවා මේ කාලය කියලා කියන්නේ අවුරුදු 2550 ගියාට මොන්නම කොනක්වත් බුද්ධ ධර්මෙ පිළිම වෙලා නැහැ. මොන්නම දැනකව මලකට අල්ලලත් නැහැ. පැහැදිලිව මේක දැක ගන්න පුළුවන්. ආනේ සම්පජඤ්ඤ ධර්ම පහළ වෙන්න නම් එක පරියන්කේ විතරක් ඉඳගෙන කරලා බෑ. ඒ නිසා කරන සෑම වැඩකදීම පුළුවන් තරම් සමීපව බලන්න ඕනේ. හැබැයි මම මුලින් ඉඳලා මේකෙදී කීප වතාවක් මතක් කරේ පටන් ගන්න වෙලාවේදී ඔච්චර විස්තර ඉල්ලන්න එපා. ඒක තාමත්ම දුර්වලතාවයක්. අපිට අවශ්‍ය කරලා තියෙන පටන් ගැනීමදී කොහොම හරි ගොරෝසුව යාන්තමට ඒ සතිය අවුලව ගන්න එකයි. අවුලව ගන්න කියන එක බොහොම හොඳ සිංහල වචනයක්. මේ මම දැන් ඒකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා ඒ දෙක යාම හාමු කරගන්න එකයි. ගිහිල්ලා වෙලා ඒක කස කැවෙන්න ඕනේ. සතිය යම් කිසි ප්‍රවේගයක්. එහෙම නැත්නම් තොරණයක්. එහෙම නැත්නම් ගැම්ම ගත්තට පස්සේ තමයි නිකන් සාමාන්‍ය සතියෙන් බෑනේ කරන්නේ. සතිය ගැම්ම ආවට පස්සේ තමයි ඒකට ඇති වෙන සද්ධා විද්‍ය ආදී දේවල් ඇවිල්ලා පෙළ ගැසිලා මේ කියන කණික සමාධිය. චිත්තක්ෂණික සමාධිය නැත්නම් විපස්සනාට අත්‍යවශ්‍ය කරන්නා වූ ඒ විපස්සනා සමාධිය ආවට පස්සේ මේ ප්‍රඥාවට තමයි අපිට කියන්න පුළුවන් සම්පදන්නේ. ඉතින් මේ සම්පජඤ්ඤයට අර සාත්තක සම්පජඤ්ඤය ගෝචර මේ සප්පාය සම්පජඤ්ඤය ගෝචර සම්පජඤ්ඤය අසම්මෝ සම්පජඤ්ඤය කියලා විස්තරයකුත් තියෙනවා. ඒක සම්පජඤ්ඤය කියන වචනේට ඍජුත් තම වශයෙන්ම වූත් 100%ක් වූත් විචිත්‍ර විවිධ දර්ශනය කියලා කියන්න පුළුවන්. මේ දෙක එකතු කරන තමයි ඔය අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. අසම්මෝහය කියන වචනේ යොදන්නේ මෙතන මේ මෝහය නැත්නම් ශ්‍රද්ධා විදිස සමාධි ප්‍රඥා නැතිතන මොහේ ඒ මොහේට මේක පේන්නේ නැහැ. ඒකට පේන්නේ කකුල ඉස්සෙනවා. නැත්නම් වම් කකුල දකුණු කකුල වශයෙන්. ඒව නැති වුණාට පස්සේ සම් මේ මොහේ නැතිවීම සම්මෝහේ නැතිවීම අසම්මෝහේ. ආනේ අසම්මෝහය ඇති වෙච්ච වෙලාවට තමයි තේරෙන්න පටන් ගන්නවා සද්ධාවේ, වීර්යයේ, සති සමාධියේ පුදුමාකාර උසස් පන්නරයක්. උසස් ගැම්මක් ප්‍රවාහයක් එන්න පටන් ගන්නවා. අන්නේ ප්‍රවාහය එනකොට තියෙන මූලික ලක්ෂණ තමයි සත්තුපසද්දෙන් පජහ. සත්තුපලද්දෙන් පජහති. මේ සතෙක් ජීවයක් කියන අදහස හැලෙනවා. අත්ත් සංයම් උග්ඝාටේදී. මේ මම කරනවා මගේ මනාපට මේක වෙන්නේ කියන එක හැලෙනවා. එතකොට ඒක සූපඩයක් වගේ ඉබේ කෙරෙන ආදයක් වගේ තමයි පේන්නේ. ඉතින් එතෙන්ට එන්න මුලින් මෙව බලාපොරොත්තු වෙන්න නරකයි. මුලින් කරන්න තියෙන අවශ්‍ය කරන්නා වූ අරමුණට හිත යොදලා සතිය පිහිටුවාගෙන ඒ සතිය මතුමත් බොහෝ වෙලා කරන එක. ඒක සර්වඥ සර්වඥ වහන්සේගේ භාෂාවෙන් කියනනම් ආශේවේති ආශේවන කියන යන්තම් සාමාන්‍ය ආශ්‍රය කරලා බලනවා. ඒකට භාවේති බෞලිකරෝ. එසා යෝගාවචරය කොච්චර වැටි වැටි නැගිටත් ඒ සෑම තැනකදීම මේ යම් කිසි දේවගේ මේ වගේ අධික වේගයක් ඒකට අපි ළඟා වෙනකොට කල යුතු මේ වැඩ පිළිවෙල පිළිබඳව නැවත නැවතත් තමන් තමන්ගේම අත්දැකීමක් එකතු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අත්දැකීම දාන කුසල කර්මයකදී වගේ සීල කුසල කර්මයකදී වගේ සමාධි කුසල කර්මයකදී වගේ නෙවෙයි අනිවාර්යයෙන්ම අනි තමන් විසින්ම අස්පනා පිටම කළ යුතුයි. මම දැන් මෙතන කියන තැනදී සිද්ධ වෙන්නේ. ඒ කියත් හැමදාම මේක හරියන්නේ නැහැ. එහෙම සාතිකයක් නැහැ. ඒ මොකද හේතුව අර ඒ සම්පජඤ්ඤය පහළ වෙන්න ඕන කරන චෛසික ධර්ම පහළ වෙලා නැහැ. පහළ වුණා නම් ඒ වෙනවත් එකම ඉස්ස ඉස්සල්ලාම දරගන්නේ තමයි. ගුරුවරයා දන්නේ නැහැ. මේ සර්වඥාන්ත වැඩේ කරන උන්වහන්සේට මේක බොහොම ජයට පේනවා. ආශයන්සේ ඥාණයට. දැන් ඕන ධර්මාන්වයේ පහළ වුණා. දැන් ධර්මානුකූලව හිත ධර්මානුකූලව ණය ක්‍රමේ පහළ වුණා කියලා කියන්නේ ඔතෙන්දි තමයි. එතෙන්දි ධර්ම දේශනා ඉවර කරන්න කියලා මම මතක් කරන්නේ මේ සම්පජඤ්ඤය පිළිබඳ විස්තර ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම සවිස්තර තමයි. නමුත් සම්පජඤ්ඤය වශයෙන් යෝගාවචරයට කරන්න දෙයක් නැහැ. යෝගාවචරයට කරන්න තියෙන්නේ සම්පජඤ්ඤයේ ඇතිවීමට අවශ්‍ය කරනා වූ වාතාවරණය ලබා ගැනීමට ඒකට අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා වශයෙන් අනුග්‍රහ කරන්න. සම්පජඤ්ඤය ඇති වුණාට පස්සේ ඒක ඒක විසීම දිගට පවත්නවා. නමුත් මේක දන්නවනම් අපිට තේරෙනවා මේ අපේ ගුරුවරු අපිට මේ උපදේශ දෙන්නේ විශාල යාන්ත්‍රයකින් නැත්නම් විශාල සමීකරණයක විශාල විස්තරතෝගයකින් පෙරලයි. අවට කියක් නෙමෙයි දකින් දකින් දෙමින් කරන්නේ කියලා කියන්නේ. අවට කියක් නෙමෙයි මේ ඉඳගෙන හිඳලා ඉවරලා සක්මන් කරන්න කියලා කියන්නේ. අවට කියක් නෙමෙයි මේ සක්මන පරියන්කේ දිනදා වැඩ වශයෙන් හිතේ ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ හොඳ පසුබිමක් තියෙනවා. ආන්නේ පසුබිම දැනගත්තොත් ඒක ධර්ම රසය වැඩි කරන දෙයක් බාටපත් කරනවා. ඒ නිසා අද ලෝකේ තියෙන ඕනම මොනම ශික්ෂණයක් මොනම තාක්ෂණයක් කියලා අරගෙන බලුවත් ඒ එකකටවත් මේ වගේ පදනමක් නැහැ. මේ වගේ දර්ශනයක් නැහැ. මේ වගේ විස්තර කළ දෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. නිසායි මේකට සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒක තමා වශයෙන් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කරන්න කරන්න කරන්න තමන් තව ඉස්සරහට ශක්තිය ලැබෙනවා. ඒ නිසාද දැන් මේ වෙනකොටත් අපි පැය එකමාර විස් කාලයක් ගත කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙමු මේ ආනාපාන සතිය ගාවට නැත්නම් මේ කාය කායනුපස්සනා ඉදිරියට තියෙන ඒ සම්පජඤ්ඤ පබ්බේ ඉදිරියට ඇති කොටස් වලට මේ වගේ විස්තර විපස්සනා පැත්තට අදාළ කොටස පමණක් කරගෙන ඉදිරියට යන ගමනේදී තවදුරටත් මේ මතු කරගත යුතු ඒ ධර්ම කාරණා අපිට මතු කරගන්න ලැබෙයි. අද මේ පැයකට පැයකට විනාඩි 20කට වැඩි කාලයක් තුළ මේ කරගෙන ගිය ඉදිරිපත් කිරීම තුළින් ලැබුණා වූ මේ මූලධර්ම දැනුම ඒ කාන්තික තම තමන්ගේ දැනට තියෙන ධර්ම වලට එකතුවක් වේවා මේ කියවන ප්‍රායෝගික කරුණු තම තමන්ගේ ප්‍රායෝගික කරුණුත් එක්ක ගැළපිලා දැනට වැටි වැටි ඇවිදිනවා නම් ඒ වැටෙන්නේ නැතුව දිගට කෙලින් යන්න පුළුවන් ශක්තිය සතිය පවත්වාගෙන යන සතිය ඇති කරගන්න ලැබේවා ඒ වගේ යම් අවස්ථාවක නම් වැටෙනවා නම් පරියන්කේදී ඕ සක්මණේදී එතන ඉදිරි දවස්වල මේ වගේ සම්පජන්‍ය ක්‍රියාත්මක වෙන්නේ දිවි දෙවෙනි කොට. ඉසිගිනික ඉසගිනිගත් එක්ක එගිනි නිවන්නක් ඉක්මන වෙනවට වැඩි ඉක්මනින් මේක දිගට ඉදිරියට පවත්වාගෙන යන්න කාය ජීවිත নিরপেক্ষව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරන්න මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාට මේ සම්පජාඤ්ඤය අත්දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.